තෙරුවන් සරණයි සිළු දෙනාටම අද 2016 ජූනි මාසයේ 25 වෙනි සෙනසුරාදා පන්සි වේලාවෙන් දවල් 1 1 1ට පස්වර 1ට පටන් ගන්න අභිධර්ම සාකච්ඡායි තවත් සාකච්ඡාවක් මේ ආරම්භ වෙන්න යන්නේ ලෝකයේ ඉන්න සියලුම කල්ලා මිත්‍රයන් හා එකම ඕස්ට්‍රේලියාවේ වාසය කරන ජයන්ත රත්නායක මහත්තයා හා එකතුව තමයි මේ සාකච්ඡා සුපුරුදු පරිදි කෙරෙන්නේ. අපි මේ මහත් කරුණාවෙන් ජයන්ත රත්නායක මහත්මිය ඕස්ට්‍රේලියාවෙන් ඉඳන් අපි හා සමග සම්බන්ධ වෙනවා. මේ සම්බන්ධව අපිට කරුණු කාරණා කියා දෙන්න කල්යාණ මිත්‍රෙක් වශයෙන් ගුරුවරයෙක් වශයෙන් නෙමෙයි අද නියමිතව තියෙන්නේ චිත්ත වීත්ති කියන කොටස කරන්න මම හිතන අලුත් අලමක් මටත් හරි සතුටක් ඇති වුණා ආයෙත් පස්සේ අලුත් පරිච්ඡේදය යන එක හොඳයි එහෙනම් මම ප්‍රමාද වෙලා තියෙන හින්දා ජයන්ත මහත්මිය කියමු එහෙනම් අද නියමිත සාකච්ඡා කරගෙන යන්න කියලා.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 නමුත් විශේෂයෙන්ම හැමෝම බලාගෙන ඉන්න ඉගෙන ගන්න කැමැත්තෙන් ඉන්න කොටසක් තමයි අද අපි ආරම්භ කරන්න හිතාගත්තේ. ඒ තමයි චිත්ත වීති කාණ්ඩය. එතකොට අපි මේ දක්වා කරපු දේවල් ගැන කෙටියෙන් සඳහනක් කරොත් අපි චිත්ත කොටස් ටික කරා. ඒ කියන්නේ සිත් 89 පිළිබඳවත් ඒ වගේම දීර්ඝ වශයෙන් සිත් 121 ගැනත් හැඳින්වීමක් කරලා ඒ නම් වශයෙන් දැනගෙන ඒ කොයි කොයි භූමිවලදී ඇති වෙන්නේ කියලා සාකච්ඡා කරා. ඊට පස්සේ අපි චෛතසික ඒ කියන්නේ සිත්වල යෙදෙන ගති ලක්ෂණ ටිකක් කතා කරා චෛතසික 52ක් ගැන. ඊට පස්සේ අපි ඒ සිත් ඒ චෛතසිකවල චෛතසික සංග්‍රහය කියලා කොටසක් කරා. ඒකෙදි අපි කතා කරා මේ චෛතසික කොයි කොයි විදිහටද සිත්වල යෙදෙන්නේ කියලා. ඊළඟට චෛතසික සංග්‍රහය ඒ විදිහට කළා ඊට පස්සේ අපි ඊට පස්සේ සිත්වල චෛතසික යෙදෙන හැටි ඒ ඒ සිත් අරගෙන ඒ ඒ සිත්වල කොයි විදිහටද චෛතසික යෙදෙන්නේ කියන එක බැලුවා චෛතසික සම්ප්‍රයෝගයත් චෛතසික සංග්‍රහයත් කියන දෙක තමයි ඒ විදිහට අපි වැළුවේ ඊට පස්සේ අපි වේදනා හේතු කෘත්‍ය ద్వාර ආරම්මන වස්තු කියන කොටස් ටික පිළිබඳව යම් තරමකට යම් දුරකට සාකච්ඡා කරා. ඉතින් මේ අපි ওই කතා කරපු සේරම මේ චිත්ත චෛතසික ඊට පස්සේ වේදන හැටි වේදනා ભેදෙන් කොහොමද කියන්නේ ඊට පස්සේ හේතු කෘත්‍ය ద్వාර ආරම්මන වස්තු කියන මේ හැම දෙයක්ම ඉගෙන ගත්තේ මේ සිතේ ක්‍රියාකාරීත්වය ගැන යම්කිසි මූලික අවබෝධයක් ලබා ගන්න තමයි ඒ ටික ඒ විදිහට සාකච්ඡා කරේ. එතකොට දැන් මේ චිත්ත වීති කාණ්ඩය ගැන කියනකොට දැන් අපි එදිනෙදා ජීවිතේ ගත කරනකොට ඇහැට අපේ එක එක අරමුණු ගැටෙනවා. එතකොට කනට ශබ්ද අපි කියනවා මේ අර ద్వාර වලට කාන්ත කියනකොට සෝත ద్వාරයට. ඒ වගේම මේ ద్వාර වලට ඒ ඒ අරමුණු ලැබෙනකොට ඒ ගැන දැන ගැනීම ඇති වෙනවා. නාසයට ගඳ සුවඳ දැන ගැනීම, ඊළඟට දිවට රස දැන ගැනීම, කයට පහස, සිතට අරමුණු දැන ගැනීම වගේ මේ දේවල් ඔක්කොම ඇති වෙනවා එදිනදා ජීවිතේ ගත කරනකොට. ඉතින් මේ ඒ වගේ දේවල් යමක් දැනගන්නවා යමක් දකිනවා කියන තැන මේ එක හිතකින් නෙවෙයි මේ දේවල් අපි දැනගන්නේ. ඒ කියන්නේ එක හිතකට පුළුවන් කමක් නැහැ මේ වගේ අරමුණු ගැන යම්කිසි දෙයක් දැනගන්න. ඉතින් ඒක නිසා ඒව දැනගන්නේ සිත් තේරි වලින් ඒ සිත් තේරි වලට කියන එහෙම නැත්නම් සිත් වැල් වලට අපි කියනවා ඒවට චිත්ත වීති කියලා. මම ඇත්තටම මේ සාකච්ඡාවට කලින් මම හිතන්නේ මම කොටසක් එවල තිබුණා PDF ෆයිල් එකක් හැමෝටම සමා ලැබෙන්නේ නැති කියලා හිතනවා පසුගිය සතිය සම්බන්ධ වුණා නම් ඒ අයට ඒවි මම අභිධර්ම මාර්ගයේ පොතේ ගෞරවනීය රේරුකාණේ චන්දමල් ස්වාමීන් වහන්සේගේ අභිධර්ම මාර්ගයේ පොතේ 118 වෙනි පිටුවේ ඉඳලා ඉදිරියට තියෙන පිටු කීපයක් තියෙන කොටස් වල චිත්ත වීති කොටසට අද සාකච්ඡාවට අදාළ කොටසක් වෙන වීති සතහන් කියන එකත් එව්වා මම හිතන හැමෝටම ලැබෙන්නේ නැති කියලා. ඉතින් මම කතා කරා වගේ මේ චිත්ත වීති කියලා කියන්නේ අපි දැන් ඒ අරමුණු දැනගන්නා සිත්. දැන් අපි යනවා එනවා තේරුම් ගන්නවා ඒ හැම ක්‍රියාවක් කෙරෙන්නෙම මේ චිත්ත වීති හරහා තමයි කෙරෙන්නේ. එක සිතකින් කිසිම දෙයක් කිරීමට හැකියාවක් නැහැ. සිත කියන එක ගත්තාම දැන් අපි බාහිරව අපිට දකින්න තියෙන මේ ගොරෝසු රූප වගේ නෙවෙයි හිත කියන එක ඊටාත්ම සියුම්. ඉතාමත්ම සියුම්. මේවා ඇහැට පේන දේවල් නෙවෙයි. අපිට කයට දැනෙන දේවල් නෙවෙයි. ඒක නිසා මේක මේ හිතාගන්න අමාරු දේවල් ගැන තමයි අපි මේ ඇත්තටම කතා කරන්නේ මේ චිත්ත වීතිවල. සිත කියන්නේම හිතාගන්න අමාරු දෙයක්. අපි දන්න හැමෝටම සිත් පහළ වෙනවා කියලා. නමුත් ඒවා ඒ පහළ වෙන වේගයට බලා ගන්න හැකියාවක් අපේ සාමාන්‍ය හැකියාවක් නෙවෙයි ඒක පිළිබඳව ඒ විදිහට දැනගන්නේ. ඉතින් අපි දැන් මේ චිත්ත වීති කොටසදී කරන්නේ අඩුම ගානේ මේක බුදුරජාණන් වහන්සේ අපිට විස්තර කරලා තියෙන විදිහ අනුව මේ සිත් පහළ වෙන්නේ කොයි විදිහටද කියන එක මේ චිත්ත වීති මේ සිත් වල සිත් කොහොමද ඒව ඇති වෙන්නේ කියන එක තමයි අපි දැනගන්න මාතෘකාව වෙන්නේ. ඉතින් සිත ගැන දැනගන්න බැරි එක ගැන ඔය පොතේ අධර්ම මාර්ගයේ සඳහන් වෙනවා මේ පිහියකින් පිහියක් කපන්න බැරුවා වගේ මේ සිත කියන එකෙන් සිත කියන එකත් අවබෝධ කරගන්න හැටි මේ ගැන සඳහනක් කියන. ඒ කියන්නේ ඒ කියන්නේ සිත ගැන දැනගන්නවා නම් ඒක දැනගන්න වෙන්නේ සිතෙන්ම. ඒක නිසා ඒක සාමාන්‍ය ජනතාවට මේ සිත ගැන සිතනවා කියන එකත් ඉතාමත්ම ගැඹුරු ඉතාමත්ම හිතා ගන්නවත් බැරි කාර්යයක්. ඉතින් මේ අපි කරන්නේ ප්‍රත්‍යක්ෂ දැනුමකට වඩා නිකන් අනුමාන දැනුමක් ඇති කරගෙන ඉදිරියට යන එක තමයි අද අපි කරන්න උත්සාහ කරන්නේ. මේ චිත්තකාණ්ඩය කරන්න කලින් අපි මුලින්ම බලමු මේ පරමාර්ථ ධර්මයන්ගේ ආයුෂ කියන කොටස. අපි දන්නවා පරමාර්ථ ධර්මය කියලා අපි දෙකකට බෙදුවොත් අපිට පුළුවන් එක නාම රූප හැටියට බෙදන්න. අපි මෙතනදී සලකමු නාම කියන කොටස අපි දන්නවා චිත්ත චෛතසික දෙකයි නාම කියලා අපි හඳුන්වන්නේ සාමාන්‍යයෙන් අපි මෙතෙන්දී සිතක් කියලා ගත්තොත් අපි බලමු සිතක ආවිෂය කොච්චරද කියලා. එතකොට එතකොට චෛතසිකයක් ඇති වෙන්නේ සිතේම නම් එතකොට චෛතසිකයකට ඒ සිතත් සමග ඇති වෙන චෛතසිකයේ ආවිෂයත් ඒ ඒ මට්ටමින් අපිට හොයාගන්න පුළුවන්. දැන් මේ චිත්ත වීති ඉගෙන ගන්නකොට අපි දැනගන්න ඕනේ මේ ආවිෂය සම්බන්ධයෙන්. එතකොට සිත්වලත් රූපවලත් තියෙන ආවිෂය ගැන අපි කතා කරොත් ආවිෂය කියලා කියන්නේ දැන් ඉපදිලා පැවතිලා මැරෙනවා කියන කොටස ඒ තුන් සිද්ධි තුන වෙනකොට ඒ අතරතුර කාලය තමයි ආවිෂය කියලා කියන්නේ. එතකොට මේ සිතක් කියන එක ඉපදෙන්නේ අපි කියනවා හරිම ඉක්මනින් වේගයෙන් ඉපදෙන දෙයක් තමයි සිත. හැබැයි සිත උනත් සිතකත් ඉපදීමක් කියනවා. පැවතීමක් කියනවා නැතිවීමක් කියනවා මරණයක් කියනවා. අපි මේ ඉපදෙන කොට අපි ඒකට කියනවා උත්පාදක්ෂණය කියලා. එන්නේ ඉපදින ෂණය. ඊළඟට පවතින ෂණයට අපි කියනවා ස්ථಿತಿ නැත්නම් තితి තిතිය කියලා. තිතික්ෂණය කියලා. ඒ වගේම ඒ සිතක් නැති වෙන වෙලාවට අපි කියනවා ඒකට අපි කියනවා බංගක්ෂණය කියලා. බංග වෙලා යනවා. කියන්නේ නැති වෙලා යනවා. එතකොට උත්පාද තිති බංග කියන අවස්ථා තුනක් තියෙනවා මේ සිතක. ඒ වගේම රූපයකත් ওই අවස්ථා තුන ওই විදිහටම තියෙනවා. එතකොට මේ අපි දැන් කතා කරමු මේ සිතක උත්පාද චිති භංග කියන ෂණ තුන එකතු කරලා අපි කියනවා චිත්තක්ෂණයක් කියලා. එතකොට චිත්තක්ෂණයක් කියලා කියන්නේ මොකද්ද? හිතක උපාදේශණය, තිතිෂණය, බංගක්ෂණය කියන තුන එකතු කරාම අපි ඒකට කියනවා චිත්තක්ෂණයක් කියලා. ඒක චිත්තක්ෂණයක තියෙනවා කුඩා චිත්තක්ෂණ තුනක්. උපාදේශණය, තිතිෂණය නැත්නම් තිතිෂණය, බංගක්ෂණය කියලා කුඩා චිත්තක්ෂණ තුනක් තියෙනවා. ඊළඟට අපි කිව්වා වගේ චිත්තක්ෂණය කියලා කියන්නේ චිතක කාලය. දැන් කවුරු හරි ඇහුවොත් චිතක අවශ්‍ය කොච්චරද කියලා ඇහුවොත් අපි කියන්නේ කොහොමද? චිත්තක්ෂණය. හැබැයි අපි දන්නවා එතන චිත්තක්ෂණයයි කිව්වම එතනත් කොටස් තුනක් තියෙන බව මතක තියාගන්න. උත්පාද, ස්ථಿತಿ, භංග කියන ෂණ තුනක්, චූටි ෂණ තුනක්. ඒකට අපි කියනවා කුඩා චිත්තක්ෂණ කියලා. එතකොට මේ අපි ඇසිපිය හෙලනවා කියන කාලය ගත්තම අපිට තේරෙනන්නේ කොච්චර පොඩි කාලයක්ද කියලා දැන් අපේ ඇහැට මොකක් හරි ගැටෙන්න එනකොට හරි අපිට ඉක්මනටම ඇස් පියාගන්න. ඒ වගේම දැන් අපි මේ කතා බහ කර කර ඉන්න වෙලාවේ මේ කම්පියුටර් එක දිහා බලාගෙන ඉන්න වෙලාවේ ඇහැ පිය වෙනවා අපිට නොදැනුවත්වම ඉක්මනින්ම පිය වෙනවා. අපිට එතකොට මේවා දේවල් නොපෙනී යන්නේ තාම ඇහැ පිය වුණා කියලා මේ පේන දේවල් ඒ විදිහටම පේන විදිහට තමයි අපිට හිතෙන්නේ. එතකොට ඒ වගේ කාලයක් තුලදී, ඒ කියන්නේ ඇසිපිය හෙලන කාලයක් තුලදී චිත්තක්ෂණ ලක්ෂයක් විතර ඇති වෙනවා කියලා කියනවා. ඒ කියන්නේ ඇසිපිය හෙලන කාලයෙන් ලක්ෂයෙන් පංගුවක් කියන එකටත් වඩා වේගයෙන් මේ සිත් කියන ඒවා පහළ වෙලා ඇති වෙලා තිබිලා නැති වෙලා යනවා. ඉතින් ඒ තරම් වේගයෙන් මේ සිත කියන්නේ. ඉතින් ඒකයි මේ ගැන හිතන්නත් අමාරු. ඉතින් ඒක නිසාම තමයි අපි මේ විදිහට වැඩිපුර වශයෙන් ඉගෙන ගන්න. එතකොට හිතන්න අපි අරමුණක් දකිනවා කියන තැන, සද්දයක් ඇහෙනවා කියන තැනදී කොච්චරක් මේ චිත්ත සිත් පහළ වෙනවද? මේ සිත්වල කොච්චර පහළ වෙනවද කියලා අපිට ඒකෙන් අනුමානයෙන් හිතාගත්ත. ඒක හිතා ගන්නවත් ඇත්තටම බෑ. ඒ තරම් ප්‍රමාණයක් සිත් ඇති වෙනවා. දැන් අපි කතා කරේ සිතේ ආවිෂ ගැන, චිත්තක්ෂණය. දැන් ඊළඟට රූපය ගත්තාම අපිට හම්බ වෙනවනේ එදිනදා දකින්න රූප වෙන්න පුළුවන් අපි රූපය කියන එක ගත්තාම සැලකුවාම මේ එතනද කියනවා මේ රූපේට තියෙනවා කියලා අවශ්‍ය චිත්තක්ෂණ 17ක් ඒ කියන්නේ සිතක අවශ්‍ය වගේ 17 ගුණයක් තියෙනවා මේ රූපය කියන එකට ආයුෂය එතකොට දැන් අපි සිතක් ගැන කතා කරනකොට අපි කිව්වා උත්පාද ප්‍රතිබංග වශයෙන් චිත්තක්ෂණේ කොටස් තුනකට බෙදනවා කියලා. එතකොට එතනදී සමාන කොටස් තුනකට තමයි ඒ තුන බෙදෙන්නේ. උත්පාද, තితిබංග, ක්ෂණ කියන ඒ ක්ෂණ කුඩා චිත්තක්ෂණ තුන එකම සමාන කාල සීමාවක්. ඒ කියන්නේ කුඩී කාලයක්නේ අපි මේ කතා කරන්නේ. ඒ කාලෙන් සමානව බෙදිලා යනවා උත්පාද, තితిබංග කියලා. දැන් රූපේ ගත්තාම අපි කිව්වා ඒක තියෙනවා කියලා චිත්තක්ෂණ 17ක්. ඒ චිත්තක්ෂණ 17ක් තියෙනකොට අපි ඒක කුඩා චිත්තක්ෂණ වලට හැරෙව්වා. දැන් අපි කියවනේ හිතක ආයුෂ කාලේ කුඩා චිත්තක්ෂණ තුනක් කියලා. එතකොට චිත්තක්ෂණ 17ක් කියන්නේ ඒ කුඩා චිත්තක්ෂණ වලින් ගත්තොත් 51ක්. අපි තුනෙන් වැඩි කරොත් 17 අපිට එන උත්තරයක් 51ක් කියලා. ඒ කියන්නේ රූපේ කායශ කාලේ කුඩා චිත්තක්ෂණ 51ක්. එතෙන්දී වෙන්නේ කොහොමද? පළවෙනි කුඩා චිත්තක්ෂණයේදී රූපය හටගන්නවා. චිත්තක්ෂණ 49ක් පවතිනවා 51 වෙනි එකේදී රූපය නැති වෙනවා. එතකොට ඒ විදිහට මතක තියාගන්න පළවෙනි චිත්තක්ෂණය ඇති වුණා ඊට පස්සේ 49ක් පැවතුණා එතකොට 50යි ඔක්කොම අන්තිම චිත්තක්ෂණයේදී කුඩා චිත්තක්ෂණයේදී රූපේ කියන එක නැති වෙනවා. දැන් එතන එහෙම හිතාගන්න අපිට ඉදිරියේදී සාකච්ඡා කරනකොට තව තව පැහැදිලි කරගත තැන් තියෙනවා නම් අපිට පැහැදිලි කරගන්න පුළුවන්. එතකොට මේ සාමාන්‍යයෙන් රූපයක් ගත්තාම එතකොට අපිට තේරෙන දේ තමයි අර හිතක වගේ මෙතනදී එක සමාන නැහැ උත්පාදක්ෂණයයි පිටි කොටසයි බංගක්ෂණයයි කියන්නේ. පිටි කොටස වැඩිපුර පවතිනවා කුඩා චිත්තක්ෂණ 49ක් පවතිනවා. ඒකින්ද ඇති වෙන්න යන්නේ කුඩා චිත්තක්ෂණය ඊට පස්සේ පවතින්න යන ලොකු කාලයක් කුඩා චිත්තක්ෂණ 49ක් ඊළඟට අවසාන කුඩා චිත්තක්ෂණයේදී මේක බිඳිනවා. ඒ විදිහට තමයි රූපේ අවශ්‍ය ගැන කතා කරන්න වෙන්නේ. හැබැයි දැන් අපිට දැන් ඔන්න දැන් අපි කිව්ව දැන් මෙහෙමයි රූපයක් ඇති වෙනවා කුඩා චිත්තක්ෂණ 49ක් තියලා ඊට පස්සේ 51 වෙනි චිත්තක්ෂණයේදී මේක බිඳිලා යනවා. එතකොට කෙනෙකුට හිතන්න පුළුවන් නෑ නේ අපි මේ දැන් දකින්නවානේ ඉස්සර අපේ ඇස් වලට පේනවානේ රූප දැන් දිගටම තියෙනවානේ රූප කියලා. ඒක වෙන්නේ මෙහෙමයි. දැන් අපිට පේනවා මේ මාස ගණන් අවුරුදු ගණන් තියෙන රූප අපිට ගස් ගල් වගේ දේවල් දැක්කාම අපේ මුතුන් මිත්තුන්ගේ කාලේ ඉඳන් තිබිච්චව තාමත් තියෙනවානේ කියලා. අපිටත් පේන්න තියෙන අපේ දරුවන්ටත් තියෙන අනාගතයටත් පේන්න තියෙනවා කියලා. එතෙන්දී ඒක නිසාම කෙනෙකුට පිළිගන්න අකමැති නැත්නම් පිළිගන්න බැරි තරම් දෙයක් තමයි මේ රූපේක ආයුෂ කාලයේ චිත්ත දාතය කියන්නේ. ඒක අපි තේරුම් ගන්න ඕනේ මෙහෙමයි. අපි තේරුම් ගන්න ඕනේ දැන් මේ රූප ඇති වෙලා පවතිලා බිඳිලා ඒක නැවතත් හට ගන්නවා. හැබැයි මේ නැවත හට ගන්නවා කියනකොටත් කෙනෙකුට තේරෙන්න පුළුවන් විදිලා ගියම රූපේ නැති වෙන්න ඕනේ නේද කියලා. එහෙම වෙන්නේ නැහැ. ඒකට හේතුව රූප ඉපදීම. අපි හිතමුකෝ මේ රූප කියන්නේ මෙහෙමයි. දැන් අපි කුඩාම කුඩා දෙයක් ගත්තා. අබෑටයක් පමණ දෙයක් ගත්තත් එතන තියෙනවා රූප මහා ගොඩක් තියෙනවා. අපි වට කියනවා රූපේ තියෙන පුළුවන් අඩුම කොටසට අපි කියනවා රූප කලාපයක් කියලා. ඒ වගේ රූප කලාප ලක්ෂ කෝටි ගාණක් එකතු වෙලා තමයි මේ අබෑටය කියන එක පවා හැදිලා තියෙන්නේ. එතකොට එතෙන්දි වෙන්නේ මොකද්ද? මේ රූපයක් හැදෙනකොට ඒකෙවි දැන් උපදින මොහොත පටන් ගත්තට පස්සේ එකක් මෙහෙම වයසට යනකොට ඒ කියන්නේ 51 වෙනි කුඩා චිත්තක්ෂණේ කරා ටික ටික යනකොට ඊට පිටිපස්සෙන් පිටිපස්සෙන් නැවත නැවත නැවත නැවත රූප කලාප ඇති වෙන්න පටන් ගන්නවා. එතකොට පළවෙනි ඊට හැදිච්ච අපි හිතමුකෝ පළවෙනි ඊට හැදිච්ච කියලා. එහෙම එකක් ගන්න බෑ. නමුත් අපි මෙතන තේරුම් ගන්න පුළුවන් විදිහට කියමු. පළවෙනියට අපි ඔන්න රූපයක් හැදුනායි කියලා. පළවෙනි එක හැදිලා ඒක දෙවෙනි චිත්තක්ෂණයට එනකොට තව රූප කලාප කොටසක් ඇති වෙන්න පටන් ඊට පස්සේ ඒක තවත් චිත්තක්ෂණකින් පරණව තවත් අලුත් රූප කොටස් ටිකක් එතනම ඇති වෙන්න පටන් ගන්නවා. ඒක නිසායි අපිට පේන්නේ නැත්තේ මේ කොයි වෙලාවකත් මේක නැති වෙනයි කියලා. ඒ රූපය ඇති වෙලා පැවතිලා නැති වෙනවා ඊට පස්සේ ආපහු පාරක් ඇතිවීම නැතිවීම ඇතිවීම පැවතීම නැතිවීම වශයෙන් මේක දිගින් දිගට දිගින් දිගට මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. ඒක නිසා අපිට මේක දිගටම පවතිනවායි කියලා හැඟීමක් තියෙනවා. දැන් එතෙන්දී සලකලා බලන්න ඕනේ මේ මේ එක වස්තුවක් ගත්තාම ඒකේ සියලුම රූප කලාප එකම මොහොතක ඇති වෙලා එකම මොහොතක නැති වෙනව නෙවෙයි. ඒක වෙන්නේ වෙන වෙන වෙන වෙන කාල පරාසවල. ඒක නිසා අපිට මේක පවතිනවා කියලා දැනෙනවා. ඊළඟට අනිත් එක තමයි විඳින රූප කලාප වෙනුවට ඒ ඒ තැන්වලම අලුත් රූප කලාප පහළ වෙනවා. ඔන්න ওই හේතු දෙක නිසා මේ රූපයක් දිගින් දිගට දිගින් දිගට පවතිනවා කියන හැඟීමක් අපිට එනවා. ඒක තමයි වෙන්නේ. නමුත් ඇත්ත වශයෙන්ම සිද්ධ වෙන්නේ රූපයක් හටගෙන පැවිදිලා බිඳිලා නැවත වරක් එතනම තව රූප හට ගන්නවා. ඒ වගේම මේක එක දිගට දිගට දිගට දිගට එකක් පස්සේ එකක් පස්සේ එකක් පස්සේ සිද්ධ වෙන නිසා අපිට පේන්නේ නැහැ මේ රූපයක් නැති වෙනවා කියලා දිගටම පවතින රූපයක් පිළිබඳ අපිට අර සංතති ගණය කියන ඒ ඝන සංඥාව ඇති වෙනවා. ඒ විදිහට තමයි අපි ඒක ගැන තේරුම් ගන්න ඕන රූපේ පැවැත්ම කියනකොට අපි ඔන්න විදිහ තමයි කල්පනා කරන්නේ. ඊළඟට අපි ගත්තොත් දැන් එක වස්තුවක් ගත්තොත් හරි එක වස්තුවක් ගත්තොත් අපිට දැන් පේනවා කියලා අපි ඇහෙන් බලනවා කියලා හිතමුකෝ. එහෙම නැත්නම් සද්දයක් නම් කනෙන් අහනවා කියලා හිතන්නකො. එතකොට ඒ දේවල් වල නොයිස් වයස ප්‍රමාණයෙන් තියෙන රූප තියෙනවා. දැන් අපි ඉස්සෙල්ලා කතා කරා වගේ. හැබැයි මේ සිතකට අරමුණු වෙන්නේ එකම වයසේ තියෙන රූප ටිකක් විතර අර අපි කියන්නේ ෆ්‍රීකවෙන්සිස් මැච් වෙනවා කියලා ඒ වගේ යම් කිසි එකම එකම වයසක ඇති රූප කලාප ටිකක් තමයි ඇහැට ගෝචර වෙනවා නම් ඇහැට ගෝචර වෙන්නේ ඒ වයසේ තියෙන රූප කලාප ටික. ඉතින් අපි කිව්වේ අර අබෑට එකක් තියෙනවා කියලා රූප බොහොම ගාණක්. ඒ නිසා අපිට දැක්කාම හිතෙන්නේ නැහැ මේ අපිට පේන්නේ මේකේ තියෙන යම්කිසි රූප කලාපයක් කියලා අපිට තියෙන මේ සම්පූර්ණ දේ අපිට පේනවා කියලා නෑ. ඒ වයසට ඒ අපිට තේ පේන්නේ ඒ වෙලාවේ පහළ වෙලා තියෙන එකම වයසේ රූප ටිකක් රූප කලාප ටිකක් තමයි අපිට පේන්නේ. ඉතින් ওই විදිහට දැනට හිතාගන්න අපි ඉදිරියට යනකොට මේ ගැන <clears throat> තව තව දුරට අපිට තේරුම් ගන්න පුළුවන් වෙයි. හොඳයි. ඊළඟට අපිට දැන් සමහර වස්තු අපිට මොකද දැන් අපේ වෙලා හොඳයි තෙරුවන් සරණයි. හොඳයි. ඔව්. අපි දැන් අනිත් එක බලමු දැන් අපිට ඇහැට පේන ඇහැ අපි කියනවනේ ඇහෙන් අරමුණු ගන්නවා කියලා සමහර දේවල් අපිට හොඳට පේනවා ඇහැට. සමහර දේවල් හොඳට පේන්නේ. ඒ කියන්නේ දැන් උදාහරණයක් හැටියට දැන් ලොකුවට තියෙන දේවල් අපේ ඇස් වලට හොඳට පේනවා. ඊළඟට හුඟා කුඩා දේවල් අපිට පේන්නේ නැහැ ඒ ඒ දේ කුඩා නිසා. දැන් අපිට ඈතින් තියෙන කූඹියෙක් කූඹියෙක් වගේ දෙයක් සතෙක් ගත්තොත් අපිට ඈත ඉන්න කූඹියෙක් පේන්නේ නැහැ. හැබැයි කූඹිය ළඟට ගියාම ළඟට කරාම පේනවා. ඒ වගේම සමහරවිට අඳුරුයි නම් අපිට දේවල් පේන්නේ අඳුර නම් අඩුවෙන් පේන්නේ. හොඳට එළිය තියෙනවා නම් ඒව පේනවා. ඉතින් ඔන්න ඔය ભેදෙන් අපි මේ ආරම්මන ටික බෙදා ගන්නවා කොටස් වලට. අපි දන්න දැන් පංචද්වාරික අරමුණු කියලා කිව්වොත් ඒ ටික බෙදෙනවා. ඒ කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස කියන ටික අපිට බෙදෙනවා කොටස් හතරකට. ඒ කොහොමද බෙදෙන්නේ? අතිමහන්තාරම්මන. මහන්තාරම්මන, පරිත්තාරම්මන, අතිපරිත්තාරම්මන කියලා. අතිමහත්තාරම්මන කියලා කියන්නේ එක්ක විශාල නිසා හරි ආලෝකයේ හොඳින් ඇති බව නිසා හරි ළඟ තියෙන නිසා හරි අපිට ප්‍රකටව පේනවා නම් ප්‍රකටව ඇහෙනවා නම් ප්‍රකටව දැනෙනවා නම් ප්‍රකට අරමුණක් නම් අපි ඒකට කියනවා අතිමහන්ත ආරම්මණය. ඒ කියන්නේ මේ ආරම්මණය හරි ප්‍රබල. ඒක තියෙනවා ලොකු ශක්තියක් මේ සිතුවිලි චිත්ත වීති ඇති කරන ශක්තියක් තියෙනවා. ඊළඟට මහන්තාරම්මන කියලා කියන්නේ අර තරම්ම ප්‍රකට නැහැ. නමුත් තරමක් දුරට ඒ කියන්නේ ඒ ඒ කිට්ටුවෙන්ම සිත් ඇති කරවන්න පුළුවන් ගතියක් තියෙන ආරම්මන වලට අපි කියන මහන්තාරම්මන කියලා. පරිත්තාරම්මන කියලා කියන්නේ ඒකේ තියෙන පොඩි අඩු ගතියක්. ඒ කියන්නේ පරිත්ත කියලා කියන්නේ සීමා සහිත පොඩි කියන අර්ථයෙන්. ඒකට පරිත්තාරම්මණය කියලා කියන්නේ ඒක පොඩි අරමුණක්. ඒකට බෑ ගොඩක් අර අර කලින් අරමුණු තරම් ඒව ප්‍රකට වෙන්නේ නැහැ. අතිපරිත්ත කියලා කියන්නේ ඒව කොහොමත්ම සිත් චිත්ත වීති දිගින් දිගට ඇති කරන්න පුළුවන් ශක්තියක් නැති අරමුණු තමයි අතිපරිත්ත ආරම්මන කියලා කියන්නේ. දැන් අපි ওই විදිහට ඒ ටික හිතාගමු. ඊට පස්සේ මේ මනෝද්වාරය ගත්තොත් මනෝද්වාරයේ ඔය අරමුණු කොටස් දෙකකට බෙදෙනවා විභූතාරම්මන අවිභූතාරම්මන කියලා. විභූතාරම්මන කියලා කියන්නේ හොඳට ප්‍රකටව අහුවෙන දේවල්. දැන් සමහර වෙලාවට පිට හොඳටම හිතට එන දේවල් තියෙනවා. ඒ කියන්නේ යම් කිසි දෙයක් සිද්ධියක් මතක් කරනකොට සියලුම දේවල් හොඳට මතක් වෙන ගතියක් තියෙනවා. සමහර ඒවා මතක් කරාට මතක් කරාට මතක් වෙන්නේ නැති වෙලාවල් තියෙනවා. ඒ වගේ දේවල් තියෙනවා. ඒ ඒ අනුව මේව බෙදනවා විභූතාරම්මන අවිභූතාරම්මන කියලා මනෝද්වාරය. අපි ඒ ටික පසුව වෙනම කතා කරමු. අපි දැන් මුලින්ම කතා කරන්නේ මේ පංච ඉන්ද්‍රියන්ත. එහෙමත් නැත්නම් ආරම්මන වශයෙන් ගත්තොත් රූපාරම්මන, සද්ධාරම්මන, ගන්ධාරම්මන, රසාරම්මන, පොට්ටබ්බාරම්මන කියන මේ පංචද්වාරිකව අපි ගන්නවනේ අරමුණු. ඒ අරමුණු අරඹය පහළ වෙන සිත් ගැන තමයි අපි මුලින්ම කතා කරන්නේ. දැන් මෙතනදි මෙහෙම දෙයක් අපි කතා සැලකලා බලමු. දැන් අපි දේශියට ගමු ඇහැට සම්බන්ධ වෙන රූපයක්. ඔන්න දැන් රූපයක් ගැටෙන්න නම් ඒක රූපය කියන එක හටගෙන තියෙන්න ඕනේ. හරි? එතකොට ඒ වගේම මේ හටගත්ත මොහොතෙම බෑ ඇහැකට ගැටෙන්න. හට අරන් තියෙන්න එපායි. එතකොට අර උත්පාද ෂණේහි බෑ ඇහැට ගැටෙන්න ඉපදිලා තියෙන දෙයක් තමයි ඇහැකට නැත්නම් ద్వාරයන්ට ගැටෙන්න පුළුවන්. අපි ඒකට කියනවා අපි කියවනේ උත්පාද ත්‍ිටි භංග කියලා. එතකොට ත්‍ිටි අවස්ථාවේ තියෙන එකක් තමයි ඇහැකට හැමකට හරි ඒ ద్వාරවල ගැටෙන්න පුළුවන්කමක් තියෙනවා. ඊට පස්සේ ඉපදිලා එක චිත්තක්ෂණයක් එහෙමත් නැත්නම් කුඩා චිත්තක්ෂණ තුනක් ඉක්මවලා දෙවන චිත්තක්ෂණයේදී තමයි දෙවන චිත්තක්ෂණයේදී ගැටෙන ආරම්මන වලට අපි කියනවා අතිමාන්ත ආරම්මණය කියලා. කියන්නේ අපිට දැන් ඔය හොඳට පේන දේවල්, හොඳට ඇහෙන දේවල්, හොඳට ගඳ සුවඳ දැනෙන දේවල්. ඒ වගේ ප්‍රකට හොඳ හොඳ විදිහට දැනෙන දේවල් අපිට දැනනකොට ඒ වෙන්නේ කොහොමද? ඒ ගැටෙන්නේ ඒ අපේ ద్వාර වලට ගැටෙන්නේ ඉපදිලා දෙවනි චිත්තක්ෂණයේ තියෙන රූප ඒ රූප කොටස් ටික ගැටුනහම තමයි ඒ විදිහට අතිමහන්තාරම්මන යක් ගැටුණා කියලා කියන්නේ. අතිමහන්තාරම්මනයක් ගැටුණා කියලා කියන්නේ ඒ රූපයේ ඉපදිලා දෙවන චිත්තක්ෂණයේදී තමයි ඒකේ අරමුණ ద్వාරයෙන්හි ගැටෙන්න පටන් ගන්නවා. එතකොට තමයි ඒ විදිහට අතිමහන්තාරම්මණය කියන එක ඇතෙන්නේ. ඊළඟට ඉපදිලා එහෙම නැත්නම් චිත්තක්ෂණ දෙක තුනක් පහුවෙලා තියෙන ඒ රූප ඒ ద్వාරවල ගැටුණාම අපි කියනවා ඒක මහන්තාරම්මණයක්. අපි කලින් කිව්ව අතිමහන්තාරම්මන මේක මහාන්තාරාමන. ඒ කියන්නේ ඒ රූපය හටගෙන චිත්තක්ෂණ දෙක තුනක් ගිහිල්ලා පරණ වෙලා. පරණ වෙලා ගැටනකොට අපි කියනවා මහාන්තාරාමන කියලා. ඊළඟට චිත්තක්ෂණ හතරක් පහක් හයක් හතක් අටක් නවයක් පරණ වෙලා ඒ ద్వාරවල ගැටෙනකොට අපි කියන ඒවට පරිත්තාරම්මන කියලා. එතකොට චිත්තක්ෂණ 10 පටන් 15 දක්වා පරණ වෙච්ච වයි ద్వාරවල ගැටනකොට අපි කියනවා අතිපරිත්ත ආරම්භන කියලා. ඒවා තමයි ඒ ආරම්භන අතිපරිත්ත හැටියට තමයි ගන්න. ඒතකොට දැන් අපිට තේරෙනවා මේ රූප අලුතෙන් අලුතෙන් ඉපදිලා දෙවනි චිත්තක්ෂණයේ ඒ තියෙන එකක් ගැටනොත් මේ ద్వාරවල ඒකෙදි හොඳ දැනීමක් කියන්නේ. ඒක සම්පූර්ණ චිත්ත වීතියක් දුවන්න පුළුවන් ශක්තියකින් යුතුව තමයි ඒක ඒ විදිහට හම්බෙන්නේ. ඒ ඒ රූපේ අවශ්‍ය ගෙවිලා යන්න යනකොට, ඒ කියන්නේ පරණ වෙන්න පරණ වෙන්නේ ద్వාරවල ගැටෙනකොට ඒ ශක්තිය අඩු ශක්තියකින් තමයි ගැටෙන්නේ. ඒකින්ද තමයි අපි මේ විදිහට ආරම්මන ભેදයක් කරලා තියෙන අති මහන්තාරම්මන, මහන්තාරම්මන පරිත්තාරම්මන අතිපරිත්තාරම්මන. අතිපරිත්තාරම්මන කියන්නේ ඒක දැක්කද නොදැක්කද කියලා පේන්නේ නැති ගන්නට තියෙන දේවල්. ඇට ගත්තොත්. ඒ වගේම ශබ්දත් ඒ වගේ. සමහර ශබ්ද තියෙනවා අපිට හොඳට ඇහෙනවා ශබ්ද. සමහර ශබ්ද තියෙනවා තරමක් හොඳට ඇහෙනවා. සමහර ශබ්ද තියෙනවා ඒ වගේ ඇහෙන්නේ නැහැ. සමහර ශබ්ද තියෙනවා ඇහුණද නැද්ද කියලාවත් දැන් ගානක් නැති ශබ්ද තියෙනවා. ඉතින් ඒ අනුව මේ ඒ විදිහට මේ රූප ඔන්න ඔය ආකාරයෙන් කොටස් වලට බෙදෙනවා. අපි මේ වීති ඔව් ඒක දැන් අර කලින් කිව්වා වගේ මේ අතිමහන්ත ආරම්මණයක් ආපු වෙලාවට මේ ద్వාර වලට වීතිසිත බොහෝ ගාණක් ඇති වෙනවා. මහන්තාරම් ඒ කියන්නේ මහන්තාරම්මණයේදී ඊට වඩා අඩු ගණනක් ඇති වෙනවා. පරිත්තාරම්මණයේ ඊටත් වඩා අඩුයි. අතිපරත් අතිපරිත්තාරම්මණය කියවම නිකම් මේ භවාංගේ හොල්ලන්න විතරයි ඒකට පුළුවන්. ඊට වඩා දෙයක් කරන්න බෑ. ඊට පස්සේ අපි බලමු මේ වීති කියනකොට වීති අපි කොටස් වලට බෙදනවා මූලික වශයෙන්ම කොටස් දෙකකට. ඒ තමයි පංචද්වාර වීති, මනෝද්වාර වීති කියන්නේ. ඒ කියන්නේ පංචද්වාර අරමුණු අපි දන්නවනේ ద్వාර පහ. ඒ ద్వාර පහෙන් එනකොට ඇස කන නාසය දිව කය කියන ద్వාර පහෙන් එනකොට අරමුණු ඒ කෙරෙහි ඇති වෙන වීති වලට අපි කියනවා පංචද්වාර වීති කියලා. මනසින් ගන්න අරමුණු වලට අපි කියනවා මනෝද්වාර අරමුණු වලට පහළ වෙන ඒ සිත් පේරි වලට අපි කියනවා මනෝද්වාර වීති කියලා. එතකොට පංචද්වාර වීති බෙදෙනවා චක්කුස් ద్వාර වීති, සෝත ద్వාර වීති, ගානද්වාර වීති, දිවහාද්වාර වීති, කායද්වාර වීති කියලා කොටස් පහක් වෙනවා. ඒ වගේම දැන් ඒ ඒවි ඒවි සිත් ගත්තාම දැන් අපි ආරම්මන හැටියට අපි ආරම්මන හතරක් කතා කරන්නේ අතිමහත් ආරම්මන, මහාන්ත ආරම්මන, පරිත්ත ආරම්මන, අතිපරිත්ත ආරම්මන කියලා. ඒ විදිහටත් ওই චක්කු චක්කුද්්වාරික වීතිත් හතරක් පහළ වෙනවා. ඒ අරමුණු හතර නිසා. ඒ අරමුණු ගැටෙන විදිහ අනුව චක්කුද්්වාර අතිමහාන්ත ආරම්මන වීති පහළ වෙනවා. මහන්තාරම්මන වීති පහළ වෙන්න පුළුවන්. පරිත්තාරම්මන අතිපරිත්තාරම්මන විදිහට එක ద్వාරයකින් ඒ විදිහට වීති හතරක් පහළ වෙන්න පුළුවන්. ඒ වස්තුන් එහෙම නැත්නම් ඒ රූප කෙරේ. ඊළඟට ඔව් චක්කු ద్వාරේ ගත්තොත් අතිමහත්තාරම්මන එක වීතියක් ඇති වෙනවා. අතිමහත්තාරම්මන කියන්නේ ඒ රූපය හටගෙන එක චිත්තක්ෂණයකින් පස්සේ ඒ ద్వාරයේ වැදුනහම ඒ කෙරෙහි ඇති වෙන එක වීතියක් ඇති වෙනවා. මහන්තාරම්මන ඇති වෙනවා වීති දෙකක්. මොකද අපි කිව්වා මහන්තාරම්මන කියලා කිව්වේ රූපයක් ඇති වෙලා තුන්වෙනි චිත්තක්ෂණය හතරවෙනි චිත්තක්ෂණය තමයි ඒක අරමුණක් හැටියට එන්නේ. එතකොට එතන වීති දෙකක් පහළ වෙනවා. ඊට පස්සේ පරිත්‍යාරම්මන වලදී වීති 6ක් පහළ වෙනවා. අතිපරත්තාරම්මණයේදී වීති 6ක් පහළ වෙනවා. එතකොට ඔක්කොම එකතු කරාම 15ක් පහළ වෙනවා කියලා අපි බලමු ඉස්සරහට මේක ගැන දීර්ඝ වශයෙන් විස්තර කරන්න. ඉතින් ඒ වගේම තමයි ඔය සෝත ගාන ජීවා කාය කියලා ඒ වගේම 15 බැගින් 15 වෙනවා. එතකොට පංචද්වාර වීති ඔක්කොම ගත්තොත් 75ක් පහළ වෙනවා. නමුත් අපිට මේකේ විශේෂයෙන්ම දැනගන්න ඕන වෙන්නේ මේ අතිමහන්තාරම්මන වීතිය තමයි අපි ගොඩාක් දුරට සැලකිල්ලට භාජනය කරන්නේ. ඒක නිසා අපි ගොඩාක් දේවල් ගැන දැනට කලබල වෙන්න ඕනේ අපි මේ අතිමහන්තාරම්මන වීතිය කියන එක තමයි සැලකිල්ලෙන් ඉගෙන ගන්න තියෙන වැඩිපුරම. ඊළඟ තව කාරණයක් තියෙනවා. ඒ තමයි අපි දැනගන්න ඕනේ මේ මූල චිත්තය කියන එක පිළිබඳව. අපි දැනටමත් දන්නවා අපි කතා කරලා තියෙනවා. නමුත් ඒක මතක් කරගමු. ඇත්තටම මේ මූල චිත්තය කියන එක ගන්නකොට අපි මෙහෙම කතා කරමු. දැන් අපි කතා කරා දැන් සත්වෙක් මැරෙනකොට සත්වෙක් මැරෙනවා කියන්නේ චුතිය සිද්ධ වෙන අවස්ථාවට අනුරූපෝ යම්කිසි සිත් පෙළක් පහළ වෙනවා කියලා. ඒ සිත් පෙළේ අරමුණ වෙනවා කිව්වේ ඒ ජීවිතයේදී කළ කර්මයක් හරි කර්ම නිමිත්තක් හරි ගති නිමිත්තක් හරි. කියන්නේ එක්ක කර්මයක් කරන කරන ලද කර්මයක් අරමුණු වෙනවා. එහෙමත් නැත්නම් කර්ම නිමිත්තක් ඒ යම් කිසි දෙයක් කරනකොට ඒකට පාවිච්චි කරපු ආයුධයක් හරි පින්තූරයක් හරි රූපයක් හරි මොනවා හරි නිමිත්තක් මතක් වෙනවා භාවනාවක් නම් භාවනා නිමිත්ත මතක් වෙනවා ඊට පස්සේ ගති කියලා කියන්නේ ප්‍රතිසන්දියෙන් පසුව يعني ඊළඟ ජීවිතයේදී ඊළඟ ජීවිතයේ ලැබෙන තැන පිළිබඳව යම්කිසි ඉඟියක් එහෙමත් නැත්නම් යම්කිසි සලකුණක් ඒ ගති නිමිත්ත හැටියට මතුවෙනවා ඔන්න ඔය අරමුණු ඔස්සේ තමයි අවසානයේදී ඔය මරණාසන්න සිත් පෙළ පහළ වෙන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ මරණාසන්නයේදී ඇතිවෙච්ච සිත් පෙළ අරමුණ කළානේ යම්කිසි අරමුණක්. ඒ අරමුණම අරගෙන ඒ සිත් පරම්පරාවෙම තව එකක් පහළ වෙනවා ප්‍රතිසන්දි සිත කියලා. ඊට පස්සේ ඒ ප්‍රතිසන්දි සිත කියන්නේ ඊළඟ ජීවිතයේ ඇති වෙන පළවෙනි සිත. අපි කියනවා ප්‍රතිසන්දි සිත කියලා. ඊට පස්සේ ප්‍රතිසන්දි සිතෙන් පස්සේ සිත් පහළ වෙනවා. ඒ සිත් පහළ වෙන්නේ අර කර්මය, කර්ම නිමිත්ත, ගති නිමිත්ත කියන ඒ සිත් පෙළට අනුකූල වෙච්ච සිතක් පහළ කරගෙන තමයි අර ඒ කියන්නේ අපි අර ප්‍රතිසන්දි සිත කියන එකම ඇති වෙනවා දිගින් දිගට අපි හැබැයි ඒකට ප්‍රතිසන්දි කියන්නේ ඒකට අපි කියනවා භවාංග සිත කියලා. අයි ඒක භවාංග සිත කියලා කියන්නේ වෙනස් සිතක් පහළ වෙනකම්ම ඒ කියන්නේ චක්කුසෝත ගාන ජීව කාය මනෝ කියන ඒ ඒ ద్వාර වලට වෙනස් අරමුණක් එනකම්ම දිගින් දිගටම ඒ ප්‍රතිසන්දියේදී ගත සිත දිගින් දිගට පහළ ඒ භවයේ පවත්වාගෙන යන්න පහළ වෙන සිතක් හැටියට තමයි හඳුන්වන්නේ. ඒකෙන්ද අපි ඒකට කියනවා භවාංග සිත කියලා. එතකොට මේ භවාංග සිතට අපි කියලා කියන අපි කියනවා මූල චිත්තය කියලා. ඒතර කවුරු හරි මූල චිත්තය කියලා කියන්නේ මොකක්ද කියලා අහුවොත් සරලව අපිට කියන්න පුළුවන් ඒ තමයි භවාංග චිත්තය කියන්නේ. භවාංග චිත්තය කියලා කියන්නේ විපාක සිතක්. ඒකෙන් මුකුත් කරන්න බෑ. මුකුත් ක්‍රියාවක් කරන්න බෑ. ඒකේ කෘත්‍ය තුනක් අපි ඉගෙන ගත්තා. භවාංග භවාංග කෘත්‍ය කියලා එකක් අපි ඉගෙන ගත්තා. භවාංග කෘත්‍ය කියලා කියන්නේම ඒ අර සිත් පරම්පරාව සිඳෙන්න දෙන්නේ නැතුව පවත්වාගෙන යන්න යාම තමයි භවාංග කෘත්‍ය කියලා කියන්නේ. භවාංග සිත කියන්නේ අන්න අර විදිහට ප්‍රතිසන්දිතෙන් පස්සේ ඒ ප්‍රතිසන්දිතෙන් ගත්ත අරමුණම අරගෙන පහළ වෙන සිත් පරම්පරාවක් තමයි භවාංග සිත් පරම්පරාව කියන්නේ. අපි ඕක දැනගෙන ඉස්සරහට යමු. ඊළඟට අපි දැනගන්නේ චක්කු ద్వාරික අතිමහන්තාරම්මන වේතිය කියන එක. ඒ කියන්නේ ඇහෙන් ගන්නා අරමුණක් එනවත් නැත්නම් ඇහැට ආපතනේ වන යම්කිසි රූපාරම්මණයක් නිසා ඇතිවෙන සිත් පෙළගෙන තමයි දැන් අපි ඉගෙන ගන්න යන්නේ. හැබැයි ඒක අති මහාන්ත ආරම්මන වීසියක්. ඒ කියන්නේ මොකද්ද? ප්‍රබලව ප්‍රකටව දකින ඒ කියන්නේ ඉපදිලා දෙවනි චිත්තක්ෂණයක් අවශ්‍ය තියෙන රූපයක් චක්කුද්්වාරයේට වැටුනහම කොහොමද මේ චිත්ත වීසි ටික ඇති වෙන්නේ කියන එකයි දැන් බලන්න. එතකොට මෙන්න මේ ආකාරයට අපි මේක තේරුම් ගන්න ඕනේ. දැන් අපි කිව්වා වගේ ඉපදිලා චිත්තක්ෂණයක් ගත වෙච්ච රූපයක් චක්කු ප්‍රසාදේ ගැටුනහම වෙන්නේ ඒක ගිහිල්ලා මේ භවාංග සිතේ වදිනවා. ඒකට උදාහරණයක් කියනවා දැන් අපිට අපේ අපි අපේ ගුරු වරයා වෙච්ච අපේ දිනලංකාර ස්වාමීන් වහන්සේ ගත්ත උදාහරණයක් තමයි මේ වීදුරු ජනෙල් තියෙන ගෙදරකට ඉස්සරහින් රැට වාහනයක් කරවනකොට විදුලි ආලෝකය දැල්වගෙන ඒ විදුලි ආලෝකයේ ඒ වීදුරුවේ වැදිලා ඊට පස්සේ ගිහිල්ලා ඒ ආලෝකය පිටිපස්සේ තියෙන බිත්තිය වදිනවා. අන්න ඒ වගේ මේ ඇහැ ඉදිරියට එන රූපය ප්‍රසාදයේ වැදිලා ඒ ප්‍රසාදය හරහා ගිහිලා මේ භවහංග චිත්තයට තමයි මේක වදින්නේ. එතකොට වෙන්නේ මොකද? මේ භවංග චිත්තයේ අමුත්තක් යම් කිසි අමුත්තක් සිද්ධ වෙනවා. ඒක හරියට හෙලවෙනවා වගේ. ඒකින්ද ඒකට අපි කියනවා භවංගේ සෙලවීම කියලා. ඊට පස්සේ ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ භවාංග චිත්තේ දැන් ඒ හෙලවෙච්ච එක නිරුද්ධ වුණාට පස්සේ මේ භවාංගයේ හෙලවෙමින්ම වගේ තව එකක් ඉපදෙනවා. ඒ හෙල එකපාරක් හෙල වුණා. හැබැයි ඊට පස්සේ තව පාරක් භවංගයක් ඒ අර හෙලවෙන ගතියෙන් යුක්තවම ඇති වෙනවා. ඒක තමයි මේ අරමුණ ගන්න කලින් ඇති වෙන අවසාන භවංගය. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ ගැටුණු රූපාරම්මණය මෙනෙහි කරන පංචද්වාර චිත්තයේ ඉපදෙලා නිරුද්ධ වෙනවා. අපි කියනවා පංචද්වාර කියලා කියන්නේ චිත්තේ කරන කාර්යය තමයි ආවර්ජන කෘත්‍යය. ආවර්ජන කෘත්‍යය කියලා කිව්වේ මොකද්ද? මේ ආරම්මණයක් පැත්තට සිත් පරම්පරාව හරවන කෘත්‍යය තමයි ආවර්ජන කෘත්‍යය කියලා කිව්වේ. එතකොට දැන් මේ බාහිර රූපේ දැන් භවාංග සිත සලවල භවාංග සිත අවසාන සිත උපදන ඊළඟ පාර ඊළඟට ඔන්න ඉපදෙනවා පංචද්වාර ආවර්ජන සිත. ඉපදිලා ඒක නිරුද්ධ ඒ නිරුද්ධ වුණාට පස්සේ තමයි මේ රූපයේ දකින චක්කු විඥාන සිත ඉපදිලා නිරුද්ධ වෙන්නේ. ඊට පස්සේ ඒ චක්කු විඥාන සිත ඉපදිලා නිරුද්ධ වුණාට පස්සේ ඇති වෙනවා සිතක් සම්පටිච්චන සිත. සම්පටිච්චන කියනකොට අපිට මතකයි සම්පටිච්චන සොත් එක අපි කතා කරා අරමුණ පිළිගන්නා සිත ඇති. ඊට පස්සේ ඒ සම්පටිච්චන සිත ඉපදිලා නිරුද්ධ වුණාට පස්සේ ඇති වෙනවා රූපේ හැටි විමසන ගතියෙන් ඇති වෙන සංතිරණ සිතක්. සංතිරණයෙන් කරන්නේ ඒ ගත්ත අරමුණ විමසන ක්‍රියාව තමයි කෘත්‍ය තමයි කරන්නේ මේ සංකීර්ණ කෘත්‍යය. එතන. ඊට පස්සේ මේ විමසා බැලුවට පස්සේ ඒකත් විපාක සිතක්. මේ සම්පටිච්ඡන සිතත් විපාක සිතත් සංකීර්ණ සිත විපාක සිතත් ඊට පස්සේ ඇති වෙනවා අරමුණේ හැටි විනිශ්චය කරන වොත්තපන සිතක්. ඒකට කියනවා සිංහලෙන් ව්‍යවස්ථාපන සිත කියලා. එතන තමයි අරමුණ අරමුණ ගැන විනිශ්චයක් කියන්නේ. අපි සාමාන්‍යයෙන් කියන්නේ යෝනිසෝ මනසිකාර අයෝනිසෝ මනසිකාර කියලා. අන්න ඒ ගති ටික එන්නේ මේ විනිශ්චය කරන තැන. ඊට පස්සේ ඒකත් ඉපදිලා නිරුද්ධ වෙනවා. මොකද වොත්තපන සිතත් ඉපදිලා නිරුද්ධ වෙනවා. ඊට පස්සේ අර විනිශ්චය කරගත්ත විදිහට ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් අපි මේ කතා කරන්නේ චක්කුද්්වාරයකනේ. එතකොට ඒ විනිශ්චය කරාට පස්සේ කාම ජවන්සිත පහළ වෙන්න පටන් ගන්නවා. කාම ජවන්සිත කොච්චරක් තියෙනවද? ඔව් 29ක් තියෙනවා කාම ජවන්සි. එතකොට මේ කාම ජවන්සි 29න් එකක් පහළ වෙනවා. ඊට පස්සේ ඒ එකක් පහළ වෙලා නිරුද්ධ වුණාට ඒ විදියම ඒ ජවන්සිත් තවත් හයක් ඊට අමතරව පහළ වෙනවා. එකකට පස්සේ එකක් හැටියට. එතකොට ඔක්කොම ජවන්සිත් හතක් පහළ වෙනවා. හතක් පහළ වුණාට පස්සේ තදාලම්මන සිත් දෙකක් පහළ වෙනවා. තදාලම්බන කියනවා තදාරම්මන කියනවා. තදාරම්මන කියන එකේ තේරුම තමයි තං ආරම්මණං කියන එක තමයි තදාරම්මන කියලා. කියන්නේ ඒ අරමුණම අරගෙන. ජවන් සිතෙන් ගත්ත අරමුණම අරගෙන තව සිත් දෙකක් පහළ වෙනවා. ඒ සිත් දෙක එකපාර නෙවෙයි තියෙන්නේ එකක් එකකට පස්සේ පළවෙනි තදාරම්මන සිත ඉපදිලා පැවතිලා නිරුද්ධ වෙනවා ඊට පස්සේ දෙවනි සදාරම්මන සිත ඇති වෙලා පැවතිලා නිරුද්ධ වෙනවා එතනින් මේ චිත්ත වීතිය අවසන් නැවතත් භවාංග භවාංග සිත් ඉපදෙන්න පටන් ගන්නවා ඔන්න ඔය කොටස තමයි අපි කිව්ව චක්කු ద్వාරික අතිමහන්තාරම්මන චිත්ත වීතිය කියලා කියන්නේ. එතෙන්දී අපි බැලුවොත් එතෙන්දී චක්කු ద్వාරය ගත්ත හින්දා චක්කු විඥානය ඇති වුණා. ඔය ආකාරයෙන්ම අපි ශබ්දයක් ගත්තොත්, ඒ කියන්නේ ශබ්දය කියන එක ඉපදිලා දෙවනි චිත්තක්ෂණයේදී එන සද්දයක් ඇහුනොත්, ඒක තමයි අපි අතිමහන්තාරම්මන කියලා කිව්වේ. ඔය විදිහටම හැබැයි පංචද්වාරයෙන් පස්සේ ඇති වෙන්නේ චක්කු විඥානය නෙවෙයි සෝත විඥානය. සෝත විඥානයෙන් පස්සේ සම්පටිච්ඡණය ඇති වෙනවා. සම්පරික්ෂණයෙන් පස්සේ සංකීර්ණ. සංකීර්ණයෙන් පස්සේ වොත්තපන සිත. වොත්තපන සිතෙන් පස්සේ ජවන් සිත. එකම ජවන් සිත හත් වතාවක් ඇති වෙනවා. හත් වතාවක් ඇති වෙලා තදාලම්බන කියන්නේ අපි කිව්වේ කලින් අර වාහනයක් ගිහලා බ්‍රේක් ගහනවා කියලා, බ්‍රේක් කරනවා වගේ තිරින් යොදනවා වගේ කියලා. ඒ තදාලම්බන සිත ඇති වෙලා දෙකක් ඇති වෙලා චිත්ත වීතිය අවසන් වෙනවා. එතකොට දැන් අපි මුලින්ම කිව්වා දැන් දැන් මුලින්ම කිව්ව ඔන්න තිබුණ භවංගයක් ඒක රූපේ හට ගන්නකොටම දැන් රූපේ හට ගන්නවත් එක්කමත් තිබුණානේ යම්කිසි භවංග සිතක් ඇති වුණානේ ඇති වෙමින් ඇති වුණා ඊට පස්සේ රූපේ දෙවන චිත්තක්ෂණය යනකොටත් භවංග සිතක් හම්බු හටගත්තා ඒ ඒ සිත තමයි අර රූපයෙන් හෙලවුනේ චක්කුද්්වාරය හරහා ඇවිල්ලා හෙලුනේ භවංගයට වැදිලා ඒ දෙවනි සිත. ඊළඟ තුන්වෙනි සිත තමයි අවසාන භවංග සිත ඇතුළේ පහළනේ භවංග උපච්ඡේද කියලා අපිට ඒක කියනවා. භවංගේ බිඳුණා කියලා කියනවා. භවංග සිත් පරම්පරාව බිඳෙන්නේ ඒක තුන්වෙනි භවංග සිතේ. ඊට පස්සේ තමයි අර අරමුණ පැත්තට සිත් පරම්පරාව හරවන පංචද්වාර ආවර්ජන සිත ඇති වෙන්නේ. පංචද්වාර ආවර්ජන සිතෙන් පස්සේ තමයි චක්කු විඥානය ඇති වුණා. එතකොට ඒ කිව්ව කොටසේ මුලින් කිව්ව රූපේ හට ගන්නකොටම තිබිච්ච භවංගය අපි හඳුන්වනවා අතීත භවංගය කියලා. ඊට පස්සේ අර දෙවනි චිත්තක්ෂණයේ තියෙන රූපය ඇවිල්ලා වැදුනනේ චක්කුද්්වාරය හරහා භවංගයට. ඒ භවංග සිත හඳුන්වනවා භවංග චලන කියලා. ඊළඟට අන්තිමටම පහළ වෙච්ච භවංග සිත තියෙනවානේ පංචද්වාර ආවජනයේ කලින් ඒකට අපි කියනවා භවංග උපච්ඡේද කියලා. එතනින් තමයි උපච්ඡේදනය කරනවා කියලා කියන්නේ භවංග සිත් පරම්පරාව බිඳිනවා කියන එක. එතකොට මුලින්ම අපි කතා කරේ භවංග සිත් තුනක් ගැන. ඊට පස්සේ තමයි පංචද්වාරා වචන සිත් ඇවිල්ලා මේ අරමුණ පැත්තට මේ ඊට පස්සේ පස්සේ එන සිත් ටික කරවන්නේ. ඒ පංචද්වාරයෙන් පස්සේ තමයි ඇහැට මේක ගැටලා ඒ චක් චක්කු විඥානය කියන එක ඇති වෙන්නේ ඊළඟට. ඉතින් ඔය ආකාරයට තමයි අපි මේ වීතිය බලන්න ඕනේ. එතකොට අපි මුලින්නම් කිව්වොත් හොඳට අහගන්න අතීත භවංග භවංග චලන භවංග උපච්ඡේද පංචද්වාර ආවජ්ජනේ චක්කු විඥානේ සම්පටිච්ඡනේ සංකීර්ණේ වොත්තපනේ ජවන් සිත් හතක් සදාරම්මන දෙකක් කිව්වහම මෙන්න මේ පිළිවෙල තමයි චක්කුද්්වාරික සාමාන්‍ය චක්කුද්්වාරික අතිමහන්තාරම්මන වීතිය කියලා කියන්නේ. එතකොට සෝතද්්වාර අතිමහන්තාරම්මන වීර්ය වුණොත් අර චක්කු විඥානය වෙනුවට සෝත විඥානය කියන එක අපිට යොදා ගන්න පුළුවන්. ඒ වගේම ගඳක් සුවඳක් ආශ්‍රයෙන් නම් මේ අතිමහන්තාරම්මන වීතිය ඇති උනේ අපි එතකොට එතනට යොදා ගන්න පුළුවන් මේ චක්කු විඥානයට ගාන විඥාන. දිවෙන් නම් රසනම් දැනුනේ අතිමහන්ත ආරම්මණයක් නම් ඒක අපිට කියන්න පුළුවන් ජීවහා විඥානය කියලා. කයට නම් කාය විඥානය කියලා කියන්න පුළුවන්. ඔන්න ওই විදිහට තමයි මේ අතිමහන්ත ආරම්මන වීතිය ඇති වෙන්නේ. එතකොට මම එව්වා මේක තියෙන්නේ අභිධර්ම මාර්ගයේ පොතේ 124 125 කියන පිටුවල. මේ වීති සටහන් කියන එක හරි වටිනවා මේ මේ ටික අඳුර ගන්න. එතකොට ඒ එවපු වීති සටහන් වලදී යම් කිසි සංකේත භාවිතා කරලා තියෙනවා. එතෙන්දී අතීත භවාංග කියන එකට 100 අකුර දාලා තියෙනවා. 100න් අතීත කියන එකේ මැද අකුර 100 අකුර දාලා තියෙනවා. භවාංග චලන කියන එකේ න කියලා දාලා තියෙනවා. චලන කියන න අකුර දාලා තියෙනවා. භවාංග උපච්ඡේද කියන එකේ ද අකුර දාලා තියෙනවා. පංචද්වාර ආවර්ජන කියනට ප කියන එකෙන් හඳුන්වලා තියෙනවා. චක්කු විඥාන කියන දෘෂ්ඨ ඡයන්න පාවිච්චි කරලා තියෙනවා. සම්පටිච්චන කියන එකට සයන්නයි බිඳුවයි සං කියන එක දාලා තියෙනවා. සම්තිරණ කියන එකට මූර්ධජ නයන්න දාලා තියෙනවා. වොත්තපන කියනට වො අකුර දාලා තියෙනවා. ජවන කියන එකට ජ අකුර දාලා තියෙනවා. සදාරම්මන එකට ස කියන දාලා තියෙනවා. එතකොට අපිට හැමෝටම බලන්න පුළුවන් මේ මේ දාලා තියෙන්නේ ඒ වීති සටහනේ තියෙනවා සිත් 17ක් සම්බන්ධ කරලා ඒ සිත් 17 ඒ විදිහටම දාලා තියෙනවා පොඩි කුඩා චිත්තක්ෂණ හඳුන්වලා තියෙනවා එකේ ඉලක්කමට උඩින් කොඩි කුඩා රවුන්ඩ් තුනක් ආසෙන් ඒ වගේ හැමතැනම දාලා තියෙනවා කුඩා චිත්තක්ෂණ 51 පෙන්වලා තියෙනවා ඒ ඉලක්කම් වලට උඩින්. ඉතින් මම හිතනවා අදට මේ කිව්ව ටික ප්‍රමාණවත් කියලා අපිට ඉදිරියටත් කතා කරන්න ගොඩක් තියෙනවා. මම හිතනවා මේ කිව්ව ටිකෙන් යම්කිසි නොතේරෙන තැනක් එහෙමත් නැත්නම් තවදුරටත් පැහැදිලි කරගන්න තැනක් තියෙනවා නම් අපිට සාකච්ඡා කරන්න පුළුවන්. අපි අද ওই කතා කරේ අතිමහන්තාරම්මන චක්කුද්්වාරික අතිමහන්තාරම්මන චිත්ත වීතිය සම්බන්ධයෙන් තමයි කතා කරේ. මේක ගැන හොඳට දැනගන්න එක ගොඩක් වටිනවා ඉදිරියට යෑම සඳහා. ඉතින් මම කැමති සුසමාත්මය ඔබතුමාට යොමු වෙන්න මේ කතා කරපු දේවල් සම්බන්ධයෙන් යමක් දැනගන්න තියෙනවා නම් මතු කරන්න අවස්ථාව තියෙනවා. ඒකම කරණයි. හොඳයි බොහොම පිං ජයන්ත මහත්මයා ඔබ වෙනද පරිදිම තාම හොඳට දේශනා අපිට කරා. මම හිතන්නේ මම මම දැන් අපේ කල්යාණ මිත්‍රයන්ට YouTube link එකක් මීට කාලයකට ඉහතදී ඥානාංකර ස්වාමීන් වහන්සේ අපිට ප්‍රථම වතාවට අභිධර්ම කියා දෙන අවස්ථාවේදී මේ මේ මේ පාඩම ලිහිල් කරගන්න උන්වහන්සේ අපි නිල්ව රූප සටනක් හදන්න කියලා මම අපේ කල්යාණ මිත්‍ර තිරණ මහත්මයාත් මෙතන සම්බන්ධ වෙනවා. එයාගේ යාළුවෙකුත් එක්ක එකතුලා මේක හැදුවේ. මේ මේ මේකේ ඔබලාට පුළුවන් නම් 42 වෙනි තත්පරයේදී නවත්තන්න. ඒකෝට ජයන්ත මහත්තයා කියපු ටික පේන්න පටන් ගනි. පසු මේ මේ වීඩියෝ පාඩේ මම හිතන බොහෝ උපකාරී මේ පාඩම ඉගෙන ගන්න. එහෙමනම් මම යොමු වෙනවා අයිමත් කරුණාවෙන් අපේ කල්‍යාණ මිත්‍රයන්ට අද කරපු පාඩමේ යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් දැන් යොමු කරන්නයි කාලය. හොඳයි. පෙරවන් සරණයි. පෙරවන් සරණයි. සියලුම කල්‍යාණ මිත්‍ර මිත්‍රයන්ගෙන් අවසරයි. මට මේ ආරම්භක අවස්ථාවේදී කුඩා ප්‍රශ්නයක් මතු වුණා. මෙතනදී අපි මේ ජයන්ත මහත්මයා විස්තර කරා රූපය කියන එක මෙතන චිත්තක්ෂණ 51ක කාල සීමාවක් පවතිනවා කියලා. අන්න එතනදී එක ප්‍රශ්නයක් මට එමතු වුණා. මෙතනදී මේ රූපය කියලා කන්සාන්දාන් කෙරුවේ මේ වර්ණ සටහන කියන එකද කියන එක දැනගන්න කැමතියි. ඒ වගේම මේ එක්තරා අවස්ථාවකදී සඳහන් කරා මේ රූප කලාපයක් ඇති වෙලා නැති වෙලා යනවා ඊට පස්සේ ඊළඟ එක පටන් ගන්නවා කියලා ඊළඟ දැන් එතනදී ඇත්තටම මේ රූප කලාපය ඇති වෙලා නැති වෙලා ගියාට පස්සේද දෙවෙනි එක පටන් ගන්නෙ එහෙම නැත්නම් ඇති වෙලා පවතින අවස්ථාවේදී දෙවෙනි එක පටන් ගන්නවද කියන එකයි මගේ ගැටලුව. Um, මට මේක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවා නම් බොහොම පිංතරුවන් සරණයි. හොඳයි. තෙරුවන් සරණයි. Uh, මේ රූපය කියලා කියනකොට අපි uh, හැම දෙයක් මේ කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන පහම තමයි අපි මෙතන රූපය කියලා කියන්නේ. හැබැයි ඇහැ ගැන කතා කරනකොට අපි රූපය කියන්නේ අපිට දකින රූපේ. දකින රූපේ කියන්නේ ඇත්තටම වර්ණ රූපේ. වර්ණ රූපයේ කියලා කියන්නේම උපාදාය රූපයක්. ඒ කියන්නේ ඒක පිහිටලා තියෙන්නේ මහා භූතවල තමයි පිහිටලා තියෙන්නේ. මහා භූත ආධාර කරගෙන තියෙන උපාදාය රූපයක් තමයි වර්ණ රූපය කියලා කියන්නේ. ඉස්සරහදී රූප කොටස් ගැන සාකච්ඡා කරන්න අවස්ථාවක් හම්බුනොත් ඒක සාකච්ඡා කරමු. එතකොට එතෙන්දී අපිට පේන්නේ එකම වයසේ තියෙන රූප කොටස් වල තියෙන වර්ණය තමයි පේන්නේ. එතකොට දැන් ඊළඟ ප්‍රශ්නයටත් ඒකත් එක්කම යාවෙන්න පුළුවන් අපිට මේ ජෝතිපාල මහත්තයා අහපු කොහොමද මේ රූප කලාප ඇති වෙවි නැති වෙවි යන්නේ කියන එක තේරුම් ගන්න තවදුරටත් කියන්නේ. ඒ කියන්නේ හැම මොහොතක් ගත්තාම හැම මොහොතෙම එතන තියෙනවා චිත්තක්ෂණ එකේ අවශ්‍ය තියෙන රූප. දෙකේ අවශ්‍ය තියෙන රූප තියෙනවා. තුනේ අවශ්‍ය තියෙන රූප තියෙනවා. හතරේ අවශ්‍ය තියෙන රූප තියෙනවා. මේ අපි ලොකු චිත්තක්ෂණ ගැන කතා කරන්නේ. ඕ වගේ 16ක් ආයුෂ තියෙන රූප තියෙනවා 17 වෙනි චිත්තක්ෂණේ නැති වෙලා යන රූප තියෙනවා එක එක වයස් වල රූප කොටස් ගොඩාක් ඔතන තියෙනවා ඒ වගේම එකක් මැරෙනකොට එක රූප කලාපයක් ඒ 17 වෙනි චිත්තක්ෂණයේදී මැරෙනකොට නැවතත් අලුත් රූපයක් එතනම හට ගන්නවා ඒ එතනම හට ගන්නකොට තව රූප කොටසක් මෙරි මෙරි යනවා ඒ විදිහට මේක එක දිගට එක දිගට වෙනවා. මේ හැම වයසකම තියෙන රූප කොටස් ටික එතන තියෙනවා. ඉතින් ඒක දැන් ශබ්දයක උනත් ඒ වගේ. ඒක ශබ්දය කියන එක ටිකක් තවත් ටිකක් හිතා ගන්න අමාරුයි. අපිට දැන් සාමාන්‍ය භෞතිකව පේන රූපයක නම් අපිට ටිකක් හරි හිතා ගන්න පුළුවන්. ශබ්දයක කොහොමද වෙන්නේ කියන එක තවත් හිතා ගන්න අමාරුයි. ඉතින් අන්න ඒ විදිහට තමයි රූපය කියන එක අපි දැනගන්න ඕන. දැනට අපි චක්කු චක්කු ద్వාරික මහන්තාරම් අතිමහන්තාරම්මන් චිත්ත විසිය ගැන විතරක් සලකමු. එතකොට පහසු වෙයි. මොකද අනිත්‍යව ගොඩක් අනිත්‍යව ගැන හිතන්න ගියොත් දැන් සමහර විට පැටලෙන ස්වરૂපයක් එන්න පුළුවන්. දැනට හිතන්න චක්කු ద్వාරික චිත්ත වීතියකට අරමුණු වෙන්නේ රූපය කියලා අරමුණු වෙන්නේ නැත්නම් වර්ණය තමයි. ඒ වර්ණය පවතින්නේ චිත්තක්ෂණ දැන් මෙතන අතිමහන්ත ආරම්මණය හින්දා දෙවනි වයස් ප්‍රමාණයේ තියෙන රූප කොටස් වල තියෙන වර්ණය තමයි ඇහැට අරමුණු වෙන්නේ කියලා. මම හිතනවා ඒක පැහැදිලි ඇති කියලා. දොස් ගන්නවා. බොහොම පිං. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ජාන්ත මහත්මයා මේ දැන් මේ චක්කුද්්වාරික අතිරම්ම අතිමහන්ත ආරම්මන වීතියක් ඇති වෙනකොට ඒ චක්කු ద్వාර සංග්‍රහයෙන් ගත්තම දැන් පංචද්වාර වර්ජනේ සිත් එකයි චක්කු විඥාන දෙකයි සම්පටිච්ඡන දෙකයි ඒ චිත්ත වීදිවල ඒවා සංකීර්ණ තුන ඕත්තපන එක ඒ වගේ මේ කාමාවචර 29 ඒ ඒ ඔක්කොම සිත් එතෙන්දී මේ චිත්ත වීතියේ තදාලම්බන 11 ඒ ඔක්කොම ඇතුළත් වෙනවද ජාන්ත මහත්මයා ඒ වීතියට ගොඩාක් හොඳ ප්‍රශ්නයක් ඒක මොකද දැන් අපි කතා කරා විවිධ සිද්ධියන. එතකොට දැන් අපි මෙතන චක්කු විඥානය ගැන කතා කරාම එතන වෙන්න පුළුවන් අපිට ඉෂ්ඨාරම්මණයක් නම් දකින්නේ එතන තියෙන චක්කු විඥානය තමයි අ හේතුක සිද්ගොඩේ කුසල විපාක පැත්තියන උපේක්ෂා සාගත චක්කු විඥානය. කුසල පැත්ත. ඉෂ්ඨාරම්මණය. අනිෂ්ඨාරම්මණයක් නම් දකින්නේ එතන පෙන්වන්නේ අ හේතුක සිද්ගොඩේ අහේතුක අකුසල විපාක වශයෙන් ඇති වෙන උපේක්ෂා සහගත චක්කු විඥාන සිත තමයි එතන ඇති. ඒ වගේම සම්පටිච්ඡන සංකීර්ණ දෙකත් අන්න ඒ ආකාරයෙන්මයි ඇති වෙන්නේ. ඉෂ්ඨාරම්මණයකදී කුසල විපාක පැත්තේ තියෙන පටිච්චන සංකීර්ණ ඇති වෙනවා. අනිෂ්ඨාරම්මණයක් නම් ඇති වෙනවා අකුසල පැත්තේ තියෙන සම්පටිච්චන සංකීර්ණ කියන විපාක සිද්ධ. ඊළඟට කතා කරා අපි වොත්තපන කියලා. වොත්තපන කියනකොට අපි දන්නා වොත්තපන කියලා කියන්නේ අපි කලින් සඳහන් කරා මනෝද්වාර ආවර්ජන සිතම තමයි මේ වොත්තපන නමින් පෙනී සිටින්නේ. පංචද්වාරික චිත්ත වීතිවල වොත්තපන කියන නමින් වැඩ කරන්නේ වොත්තපන කෘත්‍ය කරන්නේ මනෝද්වාර ආවර්ජන සිත. ඊට ජවන් සිත් කියන දැන් අපි 89ක් ඉගෙන ගන්නකොට අපි ඉගෙන ගත්තේ නැහැ ජවන් සිත් කියන්නේ මොකක්ද. එතන ඒ සිත් 89ට අඩංගු නැහැ ජවන් සිත් කියන්නේ. නමුත් ජවන් කියලා කියන කෘත්‍ය, ජවන කෘත්‍ය අපි කියවනේ අපි අර කෘත්‍ය සංග්‍රහයේදී ජවන කෘත්‍ය කියලා කියන්නේ ඒක තමයි බොහොම ශක්තිමත්ව ආරම්මණය උඩට අරගෙන ඒක ගැන අර වොත්තපන ඉතිං කරපු විනිශ්චය අනුව ඒක අර එක්ක ක්‍රියාසිතක් වෙන්න පුළුවන් රහතන් වහන්සේ කෙනෙක්ගෙන් නම් එහෙම නැත්නම් රහතන් වහන්සේ කෙනෙක්ගෙන් නෙවෙයි නම් වෙන වෙන කෙනෙකුට පහළ වෙනකොට ඒක තමයි කර්ම සකස් කරන කුසල අකුසල කර්ම සකස් කරන සිත් කියලා. ඒ කියන්නේ එතනට වෙන්න පුළුවන් අර අකුසල සිත් අකුසල සිත් 12න් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කුසල මහා කුසල සිත් 8න් එකක් වෙන්න පුළුවන්. ඒ විදිහට වෙන්න පුළුවන්. ඉතින් ඒ විදිහට තමයි දැනට හිතා ගන්න වෙන්නේ. කියන්නේ ජවන් සිත් කියලා කියන්නේම ඒ අර දැන් මෙතන කාමාවචර ජවන්නේ දැන් ඇති වෙන්නේ දැන් මෙතන ඇහෙන් රූපයක් බලන වෙලාවේ ඇති වෙන්නේ කාමාවචර ජවන. ඒකෝර කාමාවචර ජවන් සිත් තමයි ඇති වෙන්නේ. ඔබතුමීට කියන්න පුළුවන්ද කාමාවචර ජවන් සිත් මොනවද කියලා? කාමාවචර කුසල් සිත් 8යි අකුසල් සිත් 12යි කාමාවචර ක්‍රියා සිත් 8යි අසිත උපාදේ. තමයි කාමාවචර ජවන් සිත් 39. හොඳයි. ඒ 29න් එකක් තමයි ওই ජවන්සිත කියලා ඇති වෙන්නේ. අරමුණක් ගන්න. එතකොට මේ යන්ත මාත්‍ය දැන් තදාලම්බනත් කාමාචර කුසල් විපාක 8යි සම්තින තුනත් එක සිතද ඇති වෙන්නේ. එක්ක කාමාචර කුසල් විපාක සිත් එකක එකක් එහෙම නැත්නම් සම්තින එක. ඒ වගේ එකක්ද ගන්නෙ නෑ. 11ම නෙමෙයිද? තදාලම්බනමද? 11 තදාලම්බන වලින් ඒ සිත් වලින් එකයි එතනට යෙදෙන්නේ. ඒ සිත් වලින් යෙදෙන්නේ එකයි ඒක අර ජවන් සිත් වල ගන්න අරමුණම ඔස්සේ තමයි ඒක යෙදෙන්නේ. ඒ විදිහට තමයි අපිට බලන්න වෙන්නේ. අපි තවදුරටත් ඉස්සරහදී පොඩි පොඩි දේවල් ටික නැවත වරක් වැඩිපුර කතා කරමු. දැනට එහෙම හිතා ගන්න. සදාරම්මන සිතෙන් සිත් වලින් එක සිතක් දෙපාරක් කියදෙනවා. එකම සිත එකක් හටගෙන නිරුද්ධ වෙලා ඊළඟ එක හටගෙන නැවත වරක් නිරුද්ධ වෙනවා. ඒ විදිහට දැනට හිතා ගන්න ඒවා. බොහොම පිං පෙරවන් සන්නයි. ඔපේ අපේ නායක කල්යාණ මිත්‍රයන්ටත් යමු යමු. ආ ජයන්ත මහත්මයා පෙරවන් සන්නයි මේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා අපේ මුලදී සිත් ගැන කතා කරනකොට අපි මේ චක්කු ප්‍රසාදය ගැන කතා කරා මේ වීති වීති වල එක යෙදෙන තැනක් තියනවාද කියලා දැනගන්න කැමතියි. තිරුවන් සරණයි. එතන මෙහෙමයි අපි චක්කු ප්‍රසාද කියලා කතා කරේ අපි චක්කු ප්‍රසාද චක්කු වත්තු චක්කු ద్వාර කියලා කියලා කිව්වේ මේ සිත් ඇති වෙන ස්ථාන හැටියට තමයි අපි ඒවට සිත් ඇති වෙන්න උදව් කරන තැන් හැටියට තමයි අපි ඒ ටික කතා කරේ. දැන් එතකොට චක්කු ප්‍රසාදයේ හරහා තමයි භවංගයට අර අරමුණ, එහෙන් දකුණ අරමුණ චක්කු ප්‍රසාදයේ හරහා තමයි භවංගයට තට්ටු කරන්නේ. එහෙමත් නැත්නම් භවංගයේ හොලවන්න, භවංගයේ වැදෙන්න හොලවන්න ක්‍රියාත්මක වෙන්නේ මේ චක්කු ප්‍රසාදේ හරහා ගත්ත අරමුණ තමයි වෙන්නේ. අර උදාහරණේ මතක් කරොත් අර විදුලි ජනේලයක් කරා අර එළියේ බාහිරින් තියෙන මෝටර රථයේ විදුලි එළිය යනවා වගේ ඒ චක්කු ප්‍රසාදය හරහා තමයි එහෙම නැත්නම් චක්කු අපි මෙතන චක්කු ద్వාරය නැත්නම් චක්කු ප්‍රසාදය හරහා තමයි ඒක ගිහිල්ලා අර එළිය ගිහිල්ලා බිත්තිය වැදෙනවා වගේ මේ අරමුණ භවංගය හමු වෙන්නේ ඒ චක්කු ద్వාරය හරහා ඒ විදිහට තමයි හිතා ගන්න ඕනේ ඒ සෝතද්්වාර ගානද්්වාර ගැනත් හිතා ගන්න වෙන්නේ ඒ ආකාරයෙන්. පෙරවන් සර්ණයි. පෙරවන් සංජාත් මාත බොහොම ස්තුතියි. හොඳයි නම් වශයෙන් කතා කරන්න ඕන අනිත් අහන්න ප්‍රශ්න තියෙනවා. මට තව පොඩි කියන්න. ඔව් කියන්න. ප්‍රතිමාර්ණ පොඩි ප්‍රශ්නයක් තියෙනවා ජාත් මහත්මයා මේ ඔබතුමා කිව්වා මේ මූල චිත්තය මම හිතාගත්තේ දැන් ප්‍රතිසන්දිය ඇති වුණාම ඊට පස්සේ ප්‍රතිසන්දි සිතෙන් පස්සේ භවංග සිත ඇති වෙනවා ඒක තමයි මූල චිත්තය එතකොට භවංග සිත දිගටම ගිහිල්ලා මරණසන්නයේදී චුති සිත පහළ වෙනවා එතකොට ඒ ත්‍රිතිස්පේ කියන්නේ එතකොට භවංග සිතෙන් වෙනස් වෙලා වෙනම සිතක්ද එතකොට මම බලන්නේ මේ මේ ඊළඟ භවයට යනකොට කන්ටිනියු වෙන්නේ කොහොමද කියන එක ගැන පොඩ්ඩක් පුළුවන් නම් ඒක බොහොම පිටරන් සරණ. අන්තරන් තමයි අත්‍යවම අපි ඉත අවස්ථාවක් හමු වුණොත් අපි මරණාසන්න චිත්ත වීති ගැන කතා කරමු. දැනට අපි කෘත්‍ය සංග්‍රහය යටතේ සාකච්ඡා කළා භවාංග නැත්නම් ප්‍රතිසන්දි භවාංග චුති කියන කෘත්‍ය කරන්නේ මොන සිද්ධ කියලා. ඒ තුනම සිද්ධ කරන්නේ එකම සිත්වලින් තමයි ඒ ප්‍රතිසන්දි භවාංග චුති කියන කෘත්‍ය තුනම කරන්නේ. එතකොට අපි තවදුරටත් අපි පසුගිය සාකච්ඡාවල කතා කළා ප්‍රතිසන්දි භවාංග චුති කියලා කියන්නේ ඇත්තටම එකම සිතක වෙනස් වෙනස් තැන්වලදී අපි දෙන නම් ඒ කියන්නේ ත්‍ුතිසිත කියලා කියන්නේ ජීවිතයක අවසානයේම අන්තිමටම පහළ වෙන භවංකිත තමයි ත්‍ුතිසිත කියලා කියන්නේ. දැනට අපි මේ විදිහට හිතේ තියාගමු. අපි මරණාසන්න චිත්ත වීති ගැන කතා කරන අවස්ථාවක් ආවොත් අපි ගැන වැඩිපුර කතා කරමු. මට තවත් යමක් පැහැදිලි කරන්න ඕනේ. බලන්න හැමෝම මයික් එක කියලා. හරි. මෙන්න මේ විදිහට අදහසක් ආවා මතක් කරන්න ප්‍රේක්ෂාන්නේ ඔබතුමාගේ මයික් එක ඔන් වෙලාත් ඒ වගේ පේනවා පොත බලන්න ඔෆ් කරන්න තාමත් ඔන් වෙලා වගේ නේද හොඳයි මෙන්න මේ විදිහේ උදාහරණයක් දෙනවා මේ මේ සිත් වේලිය අඳුනගන්න මොකද මිනිස්සෙක් අඹ ගහක් යට නිදාගෙන මේ අඹ ගහක් යට නිදාගෙන ඉන්න මිනිස්සයා ඒ කන ගාවට අඹ ගෙඩියක් වැටෙනවා. අඹ ගෙඩියක් වැටුනහම ඒ හඳින් එයා අවදි වෙනවා. අවදි වෙනා ඇස්සරලා බලනවා. බලනවා අඹ ගෙඩියක් දකින්න අඹ ගෙඩිය අතට ගන්න. ඊට පස්සේ ඒක ඉදිරියද කියලා බලන්න මේ අඹ ගෙඩිය ඔබනවා. ඊට පස්සේ ඒක හරියටම නිශ්චය කරගන්න එයා මොකද්ද කරන්නේ මේක ඉබලා බලන. ඊට පස්සේ ඒක කනවා. කාලා මොකද්ද කරන්නේ ඇටෙක් පිසි කරලා ඊට පස්සේ කටේ තියෙන අර අනිරහග තියෙන අඹ රස ගතිය යන්න හොඳට තොලකට ලෙව කාලා කෙල ටික ගියේ. ඔන්න ওই විදිහට හිතා ගන්න කියනවා මේ චිත්ත වීතියේ අවස්ථාව. ඒක වෙනා නින්දට නිදාගත්ත අඹගහයට නිදාගත්ත මිනිහා කියන නින්ද නින්ද කියන එක හිතන්න කියනවා පවාංග ඇති වෙලා පැවතුන ඇති වෙලා ඒ තිබ අවස්ථා. ඊට අඹගෙඩියේ වැටීම වගේ කියලා හිතන්න කියනවා මේ චක්කු ප්‍රසාදේ රූපාරම්මණය ගැටුණු අවස්ථා. ඊට පස්සේ පුරුෂයා නැගිටලා අවදි වෙලා බැලුවයි කියලා කිව්වනේ. එතකොට අවදි වෙන අවස්ථාව තමයි ආවර්ජන සිත කියන අවස්ථාව. ඊට පස්සේ ඇස්සරලා බැලුවනේ අපගේ දීතිය අන්න එතකොට තමයි කියනවා මේ චක්කු විඥාන සිත ඇවිත් වෙච්ච අවස්ථාව වගේ කියලා හිතාගන්න. ඊට පස්සේ අඹගිඩිය අතට ගත්ත එක වාරගත්තනේ. ඒක සම්පටිච්චන සිත කියලා වගේ හිතන්න කියනවා. ඉදුණු එකක්ද කියලා අපි අර විමසලා බලනවානේ අතෙන් ඔබලා ඒක සම්තිරණ සිත වගේ කියලා හිතත්. ඊට පස්සේ නහයට අල්ල බලන එක ඉදිච්ච සුවඳ එනවාද කියලා. අන්න ඒකට කියනවා ඒ විනිශ්චය කරනවා ඉදිකද කියලා ඒක ඔත්තපන සිත වගේ හිතන්න කියනවා. ඒ වගේම දැන් ඊට පස්සේ මෙයා අඹගෙඩිය කනවා. කන එක හිතන්න කියනවා ජවන් සිත් හතවක්. ඊට පස්සේ අන්තිමට කාලා ඉවර වෙලා තොලකටලෙව කාලා මේ වැඩේ ඉවර කරන කොටස කියනවා සදාරම්මන සිද්දක වගේ කියලා හිතා ගන්න. ඒතර ඔය උදාහරණය දීලා තියෙන්නේ කොහොමද මේ මහාන්තරම්මුන් චිත්ත වීතියට එක එක දේවල් හඳුනාගන්නේ කියන එකට දීපු සරල උදාහරණයක් තමයි ඒ දීලා තියෙන්නේ. ඒක ආශ්‍රයමුත් ඒක තවදුරටත් හිතේ දරා ගන්න උදව් වෙයි කියලා හිතෙනවා. මම හිතනවා ඒක ප්‍රයෝජනවත් වෙයි කියලා. එපමණ අපි නැවතත් කල්යන්න මිත්‍ර කෙටියෙන් යොමු වෙමු. තව විනාඩි 5ක් පමණ වෙලා තියෙනවා. සත්‍යමත් දැනගන්න ඕන නම් නැත්නම් ප්‍රතිපස්සාවක් කරනවා නම් පොද අපි එමනම් මම හිතන්නේ ආරණ්‍ය මහත්තයා ප්‍රශ්න ඇති ආරණ්‍ය මහත්මයා අපේ නැතනකද ඔබතුමා ජයන්ත මහත්මයා ඇත්තම ඉතා පැහැදිලි ඉතින් මේ මේ තීරුම් කළ දුන්නා මොකද ඇත්තම ඉතින් මේක එක සෙසන් එකෙන් මම හිතන්නේ මේක අපිට හැමදේම තේරුම් ගන්න පුළුවන් ගිකින් දිකට කරනකොට මම කියන්නේ මේ අද කරපු ටික මේ නැවතත් මේ මේ අත්‍යුෂ්ණ මාත්මේව ඒ YouTube මේ එකත් ඊළඟ ජාන් මාත්මේව සටහනත් අපිට බලාගෙන ආවොත් නැවතත් මේ විදිහටම මේක ටිකක් ගැඹුරු තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. ඉතින් අර මම පැහැදිලි කිරීමක් වශයෙන් දැන් ඔබතුමා සඳහන් කළා ජාන්ත මාත්මය මේ අති මහත්තරම්මන චිත්ත විද්‍යාවක් කියලා කිව්වේ මේ එක චක්කු ඒක චක්කු ප්‍රසාද වස්තුවයි රූපාරමණය ආලෝකයයි මේ මානසිකාර්යය කියන ධර්ම හතරම ඉතා බලවත් වෙන බලවත් වෙන වෙලාවට තමයි කියන්නේ. එක චිත්තක්ෂණයකින් මේ එක චිත්තක්ෂණ ගියාට පස්සේ ඇති වුණ මේ රූපය තමයි මේ අතිමහා අතිමහන්තාරම්මන චක්කුද්්වාර වීතිය කියලා සඳහන් කරේ. එතකොට එතන ඒ කියන්නේ මේ එක චිත්තක්ෂණයක් ගෙවිලා ගියා කියන්නේ තව චිත්තක්ෂණ 10 16ක්ම මේකේ ජීවිත කාලේ තියෙන නිසා වෙන්න ඕනේ. එහෙනම් මේක හොඳ පැහැදිලි අරුමුණක් විදිහට ගන්න පුළුවන් වෙන්නේ. එතකොට එතනින් අපිට කියන්න පුළුවන් එහෙමනම් මේ මේ මේ ඇති වෙලා තියෙන රූපාරම්මනේ ආංශය වැඩි වෙන තරමට මේක හොඳට පේනවා කියන එක. එතකොට දැන් මේ මේ බලන අතිමා ආන්තාරම්මනේ ඇති වෙලා ගිහිල් කියන එක වයස ගිහිලා තියෙන එක චිත්තක්ෂණ. එහෙමනම් අර චිත්තක්ෂණ තව 16ක් තියෙන ඉඳන් මේකට අපි මහත්ආරම්භන කියනවා. ඊළඟ චිත්තක්ෂණ දැන් අනිත්‍යයට ඊළඟ එක මහන්තාරම්මන කියනකොට ඒක එකක් දැන් එතකොට ඒක ඇති වෙන්නේ මේ භවංග සිත් කීපයක් ගියාට පස්සේ එතකොට ඒක සෑහන ඉතිරි වෙලා තියෙන ආයත අඩුයි. එහෙම අර ඉතිරි වෙලා තියෙන ආයත ප්‍රමාණයෙන් අනුව උපේත මේක අතිමහත්තාරම්මනද, මහන්තාරම්මනද, අතිපරිත්තාරම් පරිත්තාරම්මනද, අතිපරිත්තාරම්මන කියන එක මේ රූපේ තියෙන ආයුෂ ඉතිරි වෙලා තියෙන ආයුෂ අනුව බලන්න පුළුවන් කියලා මට හිතෙනවා ඒක පැහැදිලි කරන්න එහෙම විද්‍යුත් තරණයේ ත්‍යාත්මක කරනවා. පෙරවන් සර්ණයි. ඔව් ඇත්තටම අපි මේ විදිහට හිතන එක හොඳයි. මොකද දැන් මෙතනදී ඒ රූපය අරඹය පහළ වෙන පළවෙනි සිත තමයි පංචද්වාර ආවාදනය. ඊට කලින් අපි කිව්වනේ අතීත භවංග භවංග චලන භවංග උපච්ඡේද කියලා. ඒ තුනම භවංග. ඒකෝර දැන් මේ රූපේ පැත්තට බර වෙලා ඇති වෙන. එහෙමත් නැත්නම් ඒ ආරම්මණය ආරම්මණය අනුව ඇති වෙන පළවෙනි සිත තමයි භවංග සිත් වලට අමතරව ඇති වෙන්නේ පංචද්වාර ආවර්ජන සිත. එතකොට පංචද්වාර ආවර්ජන සිතට යනකොට ඒ ඒ රූපය හතරක් පරණයි. චිත්තක්ෂණ හතරක් පරණයි. ඊට පස්සේ ඒක දකින්නේ චක්කු විඥාන සිතෙන් තමයි ඒක ඇත්තටම දකින්නවා කියන කාර්යය කෙරෙන්නේ. එතකොට ඒක පහක් පරණයි. උකට පහක් පරණ වෙච්ච එකයි දෙක තුනයි හතරයි පහක්. පස්වෙනි ඉත්තක්ෂණයේ තියෙන රූපයක් තමයි හතරක් ඉක්ම වෙලා ගිහිල්ලා පස්වෙනි එකේ තියෙන රූපේ තමයි අපි චක්කු විඥාණයෙන් දකින්නේ. ඔයක තමයි ප්‍රබල විදිහටම දකින රූපේ වෙන්නේ. ඒකයි මහන්තාරම්මන කියලා කියන්නේ. ඒ විතරක් නෙවෙයි අර ආරි මහත්මයා සඳහන් කළා වගේ වෙනත් කරුණු ඒවට යෙදෙන්න පුළුවන්. මේ විශේෂයෙන්ම දැන් ওই පංචද්වාර ආවර්ජනය කියන්නේම මානසිකාරය. මානසිකාර ක්‍රියාවලිය තමයි මේ පංචද්වාර ආවර්ජන හිත හිතේ යෙදෙන්නේ. අපි කලින් මේ ගැන සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නේ මානසිකාරයත් හොඳට යෙදුණොත් ඒ රූපයත් අලුත් නම් ඒකෙන් ප්‍රබල චිත්ත වීති ඇති කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒ අනුව තේරුම් ගන්න එක මම හිතනවා ගොඩක් හොඳයි. බොහොම තින් ඒක අතු කරලා දුන්නාට ආරම්භ හොත්තා. ඒක තමයි. උදාහරණව මම හිතන කාලය වේලාව තියලා සුබද්‍ර මහත්මිය ඔබතුමීට ප්‍රශ්නයක් තියෙනවා. තිරුවන් සරණයි ජයන්ත මහත්මයා මේ ජයවන කෘත්‍ය කරන සිත් 55න් මෙතන සිත් 7ක් සඳහන් වුණා. මේ ප්‍රශ්නේ හරියද දන්නේ නැහැ. මේ ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද? හොඳයි. ඔව් දැන් මෙහෙමයි. ජවන කෘත්‍ය කරන සිත් 55ක් තියෙනවා. නමුත් දැන් මෙතනදී මේ ජවන්සිත හත කියලා කියන්නේ දැන් අපි ඇහෙන් ගන්නවා නම් ඒක අනිවාර්යයෙන්ම කාමාවචර ජවන්සිතක් වෙන්න ඕනේ ඔතන ඇති වෙන. එතකොට මේ කාමාවචර ජවන් අපිට ඉස්සර සංධ්‍යා මාත්මේ ඉස්සර කරා කාමාවචර ජවන්සිත 29ක් තියෙනවා. එතකොට ඒ 29න් එක සිතක් හත්වරක් ඉපදිලා නැති වෙලා ඉපදිලා නැතිලා හත්වරක් ඇති වෙන්නේ එකම සිතක්. අර කාමාවචර ජවන්සිත 29න් එක සිතක්. අපි හිතුවොත් දැන් කුසල පැත්තෙන් හිතුවොත් සෝමනස්සසගත ඥාන සංප්‍රයුක්ත අසංකාරික සිත ඇති වුණා නම් ඒ සිතම අත්පාරක් ඇති වෙලා නැති වෙලා ඇති වෙලා නැති වෙලා ඊට පස්සේ සදාරම්ම නැති වෙලා ඒ චිත්ත වීතිය ඉවර වෙනවා. එතකොට අපි මෙතන ජවන් ජවන ජවන ජවන ජවන ජවන ජවන ජවන ජවන කියලා හතක් ජවන කිව්වොත් එකම සිත තමයි එකම අපි නම් කරන එකම සිත කියන්නේ ඒකේ තේරුම තමයි එකම නමින් අපි කියන සිත. එකම ලක්ෂණ තියෙන සිතක්. එය එකම අරමුණ ගත්ත එකම ලක්ෂණ තියෙන සිතක් හත්වරක් පහළ වෙලා ඇති වෙලා නැති වෙලා ඒ විදිහට තමයි ගන්න ඕනේ. කියන්නේ 29න් එකයි මෙතන ඇති වෙන්නේ. මේ කාමාවචරය. මම හිතනවා පැහැදිලි ඇති කියලා සුබයි. ඒක තෙරුවන් සරණයි. එතකොට ජයන්ත මහත්තයා දැන් භවංග සිත් 19නුත් එක සිතයි දැති වෙන්නේ. එක්ක මහග්ගත විපාක සිතක් කරේ, මහා විපාක කුසල සිතක් කරේ. ඒ වගේ ඒ හැමතැනදීම ඒ සිත් සංඛ්‍යාවෙන් එක සිතයි දැති වෙන්නේ. ජයන්ත මහත්මයා. දැන් භවංග සිත් 19නුත් එක සිතයිද? ඒ ඔව් මට තේරෙනවා හරියට පස්සේ. දැන් භවංග දැන් මේ දැන් අපි ওই දැන් ඔතන 17ක් දැන් අතීත භවංග අභවංග චලන භවංග උපච්ඡේද පංචද්වාරා වජ්ජන චක්කු විඥාන සම්පටිච්ඡ සංකීර්ණ වර්තකම ජවන් 7 සදාරම්මන දෙක කියලා අපි දැන් 17ක් ගණන් කරනෝනේ. ඒ 17ක් ගණන් කරාට ඇත්ත වශයෙන්ම මෙතන ක්‍රියාත්මක වෙන සිත්. එහෙමත් නැත්නම් මේ වැඩ කරන සිත් වලට එන්නේ මොනවද? 14යි. මොකද ඒකේ මුල තුන භවංග. එතකොට මේ භවංග කියන ටික සාමාන්‍යයෙන් කෙනෙක්ගේ මේ භවයට අංගයක් වෙච්ච අර ප්‍රතිසන්දියෙන් ගත්ත අරමුණම අරගෙන නැවත නැවත නැවත නැවත පහළ වෙන භවාංග සිත් තමයි ඒ භවාංගය කියලා කියන්නේ. එකම අරමුණක් අරගෙන එකම විදිහට ඇති වෙවි නැති වෙවි ඇති වෙවි නැති වෙන යන සිත තමයි භවාංග සිත කියලා කියන්නේ. වෙනත් පංචද්වාර හෝ මනෝද්වාරයෙන් අරමුණක් එනකම් අරමුණක් ගන්නකම්ම දිගින් දිගට දිගින් දිගට දිගින් දිගට ඇති වෙවි නැති වෙවි යන එක තමයි භවාංග කියලා කියන්නේ. මේ චිත්ත වීතියේදී ඇත්තටම මේකේ ක්‍රියාත්මක වෙන සිත් තියෙන්නේ 14යි. මුලින් කියන සිත් තුන අර කිව්ව භවාංග සිත් තුනම තමයි. ඒක අර කෙලවෙලා බින්දනවා කියලා අපි නම් කරලා තිබ්බට අතීත භවාංග භවාංග චාන භවාංග පච්චේද කියලා කිව්වට භවාංග සිත් තුනක් තමයි එතන තියෙන්නේ. ඒක මම හිතනවා දැන් තේරෙනවා ඒක. නේ දැන් තමයි මෙතේ ඒ භවාංග සිත් 19න් එක සිතක්. ඔව් භවංගසි ධාරණය කියන්නේ මෙහෙමනේ දැන් අපිට දැන් යම්කිසි ජීවිතයකදී මුලින්ම ප්‍රතිසන්දී ලබන්නේ යම්කිසි සිතක් හින්දානේ. ඒක දැන් මිනිස්සෙක් කියලා ඉපදුනා නම් එක්කෝ විහෙතුක කුසල විපාක සිතක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ද්විහෙතුක කුසල විපාක සිතක් වෙන්න පුළුවන්. ඒ සිත තමයි ප්‍රතිසන්දියෙන් පස්සේ භවංග කියලා අපි නම් කරන්නේ. ඒ සිතම තමයි දිගටම පවතින්නේ. ඒකෝට ඒ 19න් එකක් තමයි හැම වෙලාවෙම යෙදෙන්නේ. මොකද ප්‍රතිසන්දියේ යෙදෙන්නේ එක සිතක්නේ. එක සිතකින්නේ අපි ප්‍රතිසන්දිය ගන්නෙ. කෙනෙක් මොනම භූමියක වුණත් ප්‍රතිසන්දිය ගන්නෙ එක සිතකින්. ඒ ප්‍රතිසන්දි ගන්න සිත තමයි භවංග වශයෙන් පවත්න්නේ. මම හිතනවා බොම් පින් ඇදිරුණා. බොම් පින් ජාන්ත මහත්මයා. හොඳයි මම හිතන්නේ අදට નિયમિત කාල වේලාව දැනට අවසానයි ඉක්ම ගිහිල්ලා තියෙනවා. එහෙනම් අදට નિયમિત <coughs> සාකච්ඡා අපි අද මෙතනින් නිමාවට පස් කරමු. මම හිතන්නේ අපිට කෙටි පුණ්‍ය අනුමೋದනාවකට මම මේට පස්සේ සන්ධ්‍යා මහත්මියට ආර්දනය කරනවා ඒකම අපිට සම්බන්ධ වුණ අද කම්නික් ප්‍රියංකා මහත්මිය මම හිතන්නේ සම්බන්ධ වෙන සයිට්ස් වල ඉන ඉතින් මේ නිතර අතරේ මගෙන් කතා කළ යම් යම් ධර්ම කරුණු ගැන විමසනවා ඉතිමියටත් පුළුවන් ඉදිරියේදී අපි අභිධර්ම සාකච්ඡා සහභාගී වෙන්නේ මුල් කොටස් ලැබෙන්න සලස්වන්න එහෙමනම් අද සාකච්ඡා අද දින සාකච්ඡා නියමිතය සාකච්ඡා නිමා කරන්න මම සන්ධ්‍යා මාත්මිට යොමු වෙනවා. ඊගනතුර ජයත් මාත්මිට යොමු වෙනවා මේ සාකච්ඡා අදට මෙතෙන් නිමාපත් කරනවා. ඊළඟ සැරේ. ඊළඟ සැරණයි අද මේ අලුත් පාඩමක් වීති වීති චිත්ත ගැන අපි මේ වීති චිත්‍රය ගැන අපිට වීති සටහන අලුත් පාඩමක් අද ජයත් මහත්මයා අපිට හොඳින්ම තේරුම් කරලා දුන්නා. ඒක ඇත්තටම හොඳටම අවබෝධ වුණා. ඉතින් මේ මේ විදිහට මේ මේ අභිධර්මයේ ගැඹුරු අභිධර්ම පාඩමක් අපිට ඉතාමත් සරලව හොඳින් ඊටට යන විදිහට ජයන්ත මහත්මයා හොඳින් අවබෝධ කළ දෙනවට බොහොම පිං සියලුම දේව දේවතාවුන් වහන්සේලාගේ ආරක්ෂාව ඇතුව ජයන්ත මහත්මයාටත් මේ සම්පාදනය කළ අපිට මේ බෙදා දෙන මේ ධර්ම දාණය දෙන තුස්ත මාත්මයාටත් සියලුම කල්න මිතුරන් මිතුරියන්ට මේ අභිධර්මයේ හොඳින් ඉගෙනගෙන මේ අත්භවයේදීම චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට මේ මේ පාඩම් මාලාව උපකාරයක් වේ කියලා මා සිතනවා. ඒ නිසා හැම දිනාටම ඉක්මන් මේ අත්භවයේම ගෞතම සාසනයේදීම ගෞතම බුදු සාසනයේදීම චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. පෙරවන් සරණයි. පෙරවන් සරණයි. හොඳයි එහෙනම් අපි අදත් යම් කිසි ධර්ම කරුණු කොටස් කීපයක් මතු කරගෙන සාකච්ඡා කරා. මේ සාකච්ඡා සම්බන්ධ වෙච්ච හැම දිනාටම බොහොම කුසලින් සහය කරනවා. ඉතින් කාගෙත් උදව්වෙන් තමයි අපි මේක කරන්නේ ගුරුවරයෙක් හැටියට නෙවෙයි අපි හැමෝම කලින් කරන් හැටියට ඒක නිසා සහභාගීත්වය අගය කරනවා ඒ වගේම ප්‍රශ්න අහලා අවුරුද්දත් මේ කරුණු පැහැදිලි කර ගැනීමට දරපු උත්සාහයත් අගය කරනවා මේ විදිහේදී වැඩසටහන් වලින් හමු වෙනවා. දැන් හැමෝටම පෙරවන් සරණයි. පෙරවන් සරණයි. පෙරවන් සරණයි.